ඒවා අභිජ්ජා ව්‍යාපාද අභිජ්ජා දෝමනස මිච්ඡාදිත්‍ති කියලා සංකල්ප තියෙනවා. ඒව අර කය වචනය හික්මවා ගත්ත කෙනෙකුට තමයි මේක කළ හැක්කක් කළ යුත්තක් මම දැනටමත් කොටසක් කරලා තියෙනවා කියලා වැටහෙන්නේ. තාම කයෙහි හිතෙහි මේ වචනයෙහි හික්මීමක් හැදියාවක් නැති කෙනාට මේක හිතෙන්නෙත් නෑ කරන්නත් බැරි එකක් විදිහට තේරෙන්නේ දන්නෙත් නෑ මේ අතර තියෙන අන්තර් සම්බන්ධතා පිළිබඳව. ඒක නිසා ඒ අපි මුලින්ම ගත්ත සංඛදම සූත්‍රයේදී සරුවචාන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙකුට බුද්ධ ආදී උත්මයන් වහන්සේ නමක් පහළ වෙලා මෙව නොකට යුතුයකම් මෙව අකුසල කර්මපත කියලා තේරුම් කරලා දුන්නාට පස්සේ Taman ගැන ආවර්ජනය කරලා බලනකොට හැබෑනේ නම් මයි ළඟත් මේ කයෙන් සිදුවෙන කර්මපත තියෙනවානේ ඒ වගේම වචනෙන් සිදුවෙන කර්මපත තියෙනවානේ එහෙම නැත්නම් මේ මානසින් සිදුවෙන කර්මපද තියෙනවනේ කියලා තේරුනොත් සර්වඥාන්සේ සඳහන් කරන මේක නොකොට යුක්තක් මේක වළක්ව ගන්න ඕනේ නැත්නම් මේක අපාගාමී වෙනවයි කියලා. ඒ කෙනා ඒකට අදිෂ්ඨාන ශක්තියක් ගන්නවා. ඒ අදිෂ්ඨාන ශක්තියනේ චිත්ත ශක්තියක්. ඒක සීල ශික්ෂාව නෙවෙයි. ඒක සමාධි ශික්ෂාට වැටෙන්නේ. ඉතින් බුදුබණ ඇහෙන ඔක්කොටම ඒ විදිහට අදිෂ්ඨාන ශක්තිය චිත්ත ශක්තියක් ඉන්නේ නැහැ. ආවොත් ඒක ලොකු දෙයක්. ඊට පස්සේ යා භාවිත කාය භාවිත චිත්ත භාවිත ප්‍රඥා ආදි වශයෙන් භාවිත භාවයටපත් කරගන්නවා. දැන් මම මේ අදිෂ්ඨානෙ ගත්තට ඒ අනුව මම මම සීලය හිත කය වචන නැත්තම් සීලය ඒ වගේම කය චිත්ත ප්‍රඥා කියන දේවල් භාවිත කරනවා. භාවිත කරනකොට තමයි මේක අඳුවට අහු වෙන්නේ. මේ මේ කියන හිත සම්බන්ධ මේ මනෝ දුස්චරිත අහුවෙන්නේ. එහෙම නැත්නම් මේ අභාවිත මනසක් ඇති කෙනාට මේක තේරෙන්නේ ග්‍රීක භාෂාව ආවේ. ඒක නිසා කයේ වචනයෙහි දුස්චරිත එහෙම නැත්නම් කර්මපත විස්තර කරලා ඉවර වෙලයි සරුවචනාංශේ මේ අභිජ්ජහා දෝමනස්ස කියන වචන සඳහන් කරන්නේ. ඒක කීප පොලකම සඳහන් කරලා තියෙනවා. සතිපට්ඨානෙත් ඒ කායනෝ අයං බික්ක වේ මග්ගෝ සත්තානං විසුද්ධිය ආදි වශයෙන් හතක් ආනිසංස සඳහන් කරලා කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අ비ජ්ජා දෝමනස්සං කියලා ඒ වාක්‍ය સમાપ્ત කරන්නේ පරිච්ඡේදය સમાપ્ત කරන්නේ විනේය ලෝකේ අ비ජ්ජා දෝමනස්සං එතකොට අතරමැදි අවස්ථාවත් පෙන්ලා දීලා තියෙනවා අපි කොහොමද මේ අභිජ්ජා දෝමනස්ස දෙක මේ භාවිත කයක් භාවිත හිතක් භාවිත ප්‍රඥාවක් ඇති වෙනකොට කොහොමද හික්මෙන්නේ කියලා. ඉතින් අතරමැදි අවස්ථා හරි උනන්දු කරන සුළුයි. ඒක පිළිබඳව දැනටමත් අදිෂ්ඨාන ශක්ති චිත්ත ශක්ති තියෙන කෙනාට. ඒ අනුව අපිට දැනගන්න වෙනවා මේ කියන අභිජ්ජා දෝමනස්ස කියන මේ දැඩි pāli වචන සිංහලට නගලා ගත්තොත් මනාප අමනාප කියලා තමයි කියන්නේ. රුචි අරුචි. ඉතින් ඒ නිසා අපි ලෝකයේ ජීවත් වෙනකොට මේ අපි අමුදරුවන් රකිමින් ගෙවල් දොරවල් කටයුතු කරනකොට අපි අපේ රුචි අරුචිකත්ව අපි හිතන්නේ මෙච්චර භයානක හානියක් අපිට කරයි කියලා. අපි සංතාරට බැඳලා තියයි කියලා. අපි හිතන්නේ ඒක ඉතින් අහිංසක රුචියක්. අහිංසක අරුචියක් අපි ළඟ තියෙනවා. ඉතින් අපි ඒක අරගෙන යනවායි කියලා. නමුත් අන්තිමට අපිට තේරෙන පටන් අර ගන්නවා අපි විනිශ්චයට ලක් වෙන්නේ අපි අනුත් දේවල් අනික් දේවල් රුචි අරුචි වශයෙන් විනිශ්චය කරොත් විතරයි. මනාපමනාප වශයෙන් විනිශ්චය කරොත් විතරයි. ඒක යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලියලා තියෙනවා. උඹ අනුන් ගැන විනිශ්චය කරොත් යක්ෂයා උඹ ගැන විනිශ්චය කරා. උඹ අනුන් ගැන විනිශ්චය කර නැත්නම් යක්ෂයාවත් මාරයාවත් උඹ දිහා බලන්නේ නැහැ. ඉතින් අපිට ජීවත් වෙන්න ඕන නම් මේ ජීවිතේ එක චිත්තක්ෂණයක් හෝ එක පරියන්කයක් හෝ එක සක්මනක් හෝ එක වරුවක් හෝ එක දවසක් සිල් රැකලා හෝ සතියක් සිල් රැකලා හෝ ඒ කාලය ඇතුළත මට කොච්චර මනාපමනා පහළ වෙලා තියෙනවද මට කොච්චර රුචි අරුචිකම් පහළ වෙලා තියෙනවද කියලා එක සපේලා උත්තර දෙන්න පුළුවන් නම් ඒ තරමට සංවේදී නම් ඒ යෝගාවචරය ඇත්තටම Tamanට අනුකම්පා කරන යෝගාවචරය. ඒ යෝගාවචරය ඇත්තෙන්ම අත්කුසලයේ කරගන්න යෝගාවචරය. අර්ථ සිද්ධිය කරගන්න යෝගාවචරයේ. දැන් මේ සීල නිසා හෝ සමාධි නිසා හෝ ප්‍රඥාව නිසා හෝ එහෙම නැත්නම් අපි දිනදා කරන සාමාන්‍ය පින්කම් නිසා අපේ රුචි අරුචිකම් වැඩෙනවනම් අපි අපායට ගිහිල්ලා නගින කටුඹුල වැවුනා වගේ තමයි. කටුඹුල නගිනකොට උඩ පල්ලෙහා පැත්තට කටු හැරෙනවලු. උඩ නැගලා පල්ලෙහාට හැරෙනකොට කටු උඩ පැත්තට හැරෙනවලු. යانے යන තැන ඇඟ බරු ගහිනවලු. ඉතින් මේ වාගේ කටුඹුල වවන මෙහි ඉඳලා අපායේ කටුඹුල වවන්න පුළුවන් තුචරිකම් මති. ඉතින් අපි කොච්චරක් ඒ ගැන සැලකිලිමත්ද අපි ඉන්න පවුලේ අපේ සමාජයේ අපේ ආගමේ අපේ රටේ අපි ඉන්න පළාතේ අපි මේ කරගෙන යන වැඩවලදී මගේ හෝ අනුන්ගේ රුචර්ජකම් වඩන වැඩෙන වැඩ කරනවා නම් ඒක ආගමානුකූල වෙන්න පුළුවන් ධර්මානුකූල නැහැ කියන්නේ මම මේ කතා කරන්නේ. ආගමේ නම් ඉතින් අපි අපි එකට ඉන්න කට්ටියගේ රුචි අරුචිකම් වැඩ නානා ප්‍රකාර දේවල් කරනවා. ඒක ධර්මානුකූල නැහැ. එනිසා අපි කවදද මේ ආගමක වැඩ කර කර ඉඳලා ආගමෙන් ධර්මයට නගින්නේ? බුද්ධ ආගමේ ඉඳලා කවදද අපි බුද්ධ ධර්මයට යන්නේ කියලා. මම විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ ගැටුම් පන්සලට ඇවිල්ලා හිටියා ඇවිදින විශ්වවිද්‍යාලයක්. එයාගේ මහාචාර්යතුමයි ළමයි ඔක්කොම බුද්ධහම උගන්වන්නේ පන්සලකට ගෙනියලා. ඇමරිකාවේ කට්ටිය එනවා බන්දරට අයිලගෙන මෙන්න බුද්ධහම. මෙන්න හාමුදුරු. මෙන්න බුදුගේ. මෙන්න වන්දනා කරන. මෙන්න ඒ ඔක්කොම එතන ඉඳලා කරන්නේ. දැන් අපි කරන්නේ විශ්වවිද්‍යාලයට දේශකවරු පිටින් ගෙන්නන එකනේ. මේගොල්ලෝ ඇවිදිනවා. එහෙම ඉන්නකොට මට ධම්මික හාමුදුරුවෝ ඉල්ලා කිව්වා මෙන්න මේ වැඩක් තියෙනවා පුළුවන් නම් එන්නේ කියලා. ඉතින් මම ගිහිල්ලා අහනකොට ඉදා සැසිවාරයේ අවසාන අවස්ථාව හෙට බෝගට ප්‍රේමරත් මහත්තයා ඉනවා කියලා තිබුණා දේශනාවකට. ඉතින් මමත් එදත් ගියා ධම්මික හාමුදුරුවොත් එක්ක. ගිහිල්ලා ඒ බෝගට ප්‍රේමරත් මහත්තයා කතා කරලා කියනවා. එතකොට අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන සමිතිය මම හිතන්නේ ලේකම් වශයෙන් හිටියා. පස්සේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ගොඩක් අය පාසල් දරුවන්ට බහන උගන්වන්න හරියට ප්‍රයත්නක් ගත්ත කෙනෙක්. බලනකොට මේ කිරින්දල ඉස්කෝලේ ඉගෙනගෙන තියෙන්නේ කඳුබොඩ මේ ප්‍රධාන සභාපති වෙලා ඉඳලා තියෙනවා. මේ මහත්තයා කියනවා දැන් අර පිටට ආපු අයට ඕගොල්ලෝ මෙහෙම ඇවිදිනකොට පේනවා ඇති මේක බුද්ධ ආගමයි කියලා. හැබැයි 99%ක්ම බුද්ධ ආගමේ. එක එක්කත් නෑ මේකේ බුද්ධ ධර්මයේ වැඩ කරනයි කියලා. මට හිතුණා කෑව ලංකාව කියලා. දැන් මේ පිටරටින් ආපු වැදගත් පිරිසකට කියනවා අපේ ඉන්න මැට්ටෝ සේරම බුද්ධ ආගමේ බුද්ධ ධර්මයේ එක්කෙනෙක්වත් නැහැ කියලා. මං ඉතින් කිව්වා මේ තරම් වැදගත් ස්වාමීන් වහන්සේක් ඇයි අප්පා මේ පිට රටින් එන කට්ටියට මේක මේ පාවාදීමක් කරන්න කියලා. පාවා දෙන්නේ තොපිය තමයි කිව්වා. තොපි කරන හරියක් කරන්නේ මේ රුචි අරුචිකම් වඩන වැඩ. අභිජ්ජා දෝමනස වඩන වැඩ. දැන් මේකේ කියලා තියෙන්නේ විනීය ලෝකේ අභිජ්ජා දෝමනස. අපි කොච්චර දුරට දානයක් දෙනකොට අපි කොච්චර දුරට සීලයක් රකින්නකොට අපි කොච්චර දුරට සමාධිය වඩනකොට අපි කොච්චර දුරට ප්‍රඥාව වඩනකොට මේ අභිජ්ජා දෝමනස්ස විනයනය කරන නැත්නම් අධික ලෝභ සහ අධික තරහ කිනම අඩු කරන පැත්තට වැඩ කරනවද කියලා බැලුවොත් පැහැදිලි කාරණාවක් තමයි මේක දෙන්නෙකුට කරන්න බෑ එක්කෙනෙකුට කරත හැකි තමන්ගේ අභිජ්ජා දෝමනස අඩු කරන එක. අහා මචං අපි දෙන්න තුන්දෙනා යන් කියවට දෙන්නෙක් ගිව්වා එහෙම අඩු වැඩි කරන්න බෑ. ඒක නිසා අභිජ්ජා දෝමනස් අඩු කිරීම සඳහා චිත්ත ශක්තිය ඇති කරගත්ත අදිෂ්ඨාන ශක්තිය ඇති කරගatti දන්නවා කට්ටියත් එක්ක ගියොත් වහ කණ්ඩත් බෑ කියලා. ඒකත් ඊළඟට කනවා. ඒ නිසා පුළුවන් තරම් බලනවා මගේ රුචර්ජු කණ්ඩික බේරගෙන ඒක අඩු කිරීම සඳහා මම මාතංගණං හස්ති රාජයා වගේ එහෙම නැත්නම් කංග වේනගේ තනියඟ වගේ මම මේක දිහා බලාගෙන මට ඒක දැනගන්න මට තියෙන වැඩි රුචිකත්ව ආශාවල් කෑදරකමද නැත්නම් මගේ චර්යාවේ තියෙන ද්වේෂයද කියලා මට පිරිස අවශ්‍යයි. පිරිසත් එක්ක ඉන්නකොට තමයි මේ පිරිස කියලා කියන්නේ ඕකා මහා කුම්මయ్యා. ඕකා මහා ලෝභයා. එනත ඕකා කුප්පයා. ඔකට කීන් තියන පොඩ්ඩ එහෙම යනකොට කියලා මිනිස්සුන්ගෙන් තමයි අපි අහුලගන්නේ. ඊට පස්සේ ඒ අනුව අපි විනයනය කරන්නේ කාය භාවනා, චිත්ත භාවනා, ප්‍රඥා භාවනා වශයෙන් මේ මගේ රුචි අරුචිකම් අඩු කිරීමකට කරන කතාව දෙන්නෙකුට සමාන නැහැ. දෙන්නෙකුගේ රුචි අරුචිකම් වෙනස් නිසා. ඒ නිසා අපිට මේක පොදුවේ බණකට තමයි මම මේ මතක් කරන්නේ මම දන්නවා. නමුත් මෙතෙක් අපි අරගෙන ගිය අපේ ආධ්‍යාත්මික ගමන අපි කොච්චර දුරට මේ වගේ රුචි අරුචිකම් අඩු කරන දේ මේකේ අනිවාර්ය අංගයක්. ඒකෙන් ඉවර වුණේ නැත්නම් අපි තාමත් වැලිපත්තු වෙන ළමා වයසේ ඉන්නේ. එහෙම නැත්නම් අපි තාමත් ඉන්නේ ආගමේ. ඒක බුදුරජාණන් වහන්සේගේ ලොකු අදහසක් නෙවෙයි. බුද්ධ ආගම කියන එක. බුදුරජාණන් වහන්සේට ඕන උනේ මේ ධර්මයේ බුද්ධ ධර්මයේ කියලා දෙන්නයි. ඉතින් ඒකට අපි අර ආගම කියන එක හරහා කියලා ධර්මයට යන එක ප්‍රශ්නයක් නෑ. හැබැයි අපි දැනගන්න ඕනේ මේ ළමා වයසේ වැඩ කරන ගමන් අපි කොච්චරක් අභිජ්ජා දෝමනස්ස දුරු කරගන්න මනාපමනාප අඩු කරගන්න අපි අතර තුල හැඟීමක්වත් අවශ්‍යතාවයක්වත් චිත්ත ශක්තියක්වත් අදිෂ්ඨානයක් තියනවාද කියලා. ඉතින් ඒක විස්තර කරලා දුන්නේ එදා ධම්මික හඳුරෝ මේ choiceless awareness කියන දෙයක් දිහා තේරුමකින් බේරුමකින් නැතුව බලපං. මේක මට වේවා මේක මට නොවේවා කියන choice එක ආවනම් මට මේක විය යුතුයමයි. මේක මට නොවිය යුතුමයි කියලා එදා ඉඳලම ඒකේ නාට මානසික ආතතිය සහ අසහනය ඇති වෙනවා. පැමේ දෙක කොයි එකත් බාර ගන්නවනම් මේ මනාප මේක අමනාප නැතුව ඉතින් ලබා උපරණ හැටියට තමයි බබා හම්බ වෙන්නේ කියලා බාරගත්තා නම් අර කවදාකවත් අර මනාපමනාප නැතිකම නිසා අභිජ්ජා දෝමනස අඩුවීම නිසා ආතතිය නැති වෙනවා. අසහනය නැති වෙනවා. එයා කාටවත් ඇති කරන්නෙත් නෑ අසහනයක්. ප්‍රති වෙච්ච එකනට කියනවා පුතෝ යසහනේ ඉන්නේ මේ දේවල් තේරීමේ. මේක මනාපයි මේක මනාපයි මේක තමයි මගේ ෆේවරිට් එක. මෙයා නම් මට පෙන්වන්න බෑ කියලා එන්නේ ඒක නැතිකරන්න කොතෙක් අපේ මෙතෙක් ගමන් කළ ආධ්‍යාත්මික මාර්ගයේ මේකක් වෙලා තියෙනවද? ඒ නැත්නම් අපි ඉස්සරහට ඒක පිළිබඳව අවදි භාවයක්, ඒක පිළිබඳව අප්‍රමාද භාවයක්, ඒක පිළිබඳව සංවේදී භාවයක් තියෙනවද කියලා බැලුවොත් තාම බුදුහාමුදුරෝ ජීවත් වෙනවා වගේ. තාම ධර්මයේ සජීවී වගේ. තාම මට යමක් කරන්න පුළුවන්. හැබැයි ඒක අර බුද්ධහාමු ගන්න කෙනෙක් උගන්ලා දෙයිද? එහෙම නැත්නම් මේ වගේ වෙලාවක අපි බුද්ධහාගම නෙමෙයි අපි මේ කරන්න හදන්නේ භාවනාවක් අපි සතිය වඩන්නේ කියලා කෙනෙක් කිව්වට හිත වදීද? ඒක නම් මට ෂුවර් නෑ. ඒ කියන්නේ මම මේ බලාපොරොත්තු සුන් කරගෙන කතා කරනවා නෙවෙයි. ඉතින් ඒ නිසා මෙතෙක් කරන ගිය කය වචන දෙක පිළිබඳව ඒ කර්මපත අපාගාමී කර්මපත කියලා මේවට කියන්නේ අකුසල කර්මපත වල ඊගාවට තියෙන මේ අභිජ්ජා දෝමනස්ස දෙක ගැනයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පිවිසුම තමයි කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්ස මම හිතන එක කවුරුත් වගේ ටිකක් අහලා තියෙන එකක්. ඉතින් ආතාපි කියලා කියන්නේ අරබන ලද වැර ඇති. දැන්ටමත් වතුරට බහැපු කට්ටිය. ඉතින් අපි මේ දවස් 7-8කට ගෙදරින් පිට වෙනවයි කියලා කියන්නේ පුංචි සැලසුම්ක ප්‍රතිඵලයක් නෙමෙයි. ඒ නිසා අපිට ආතාපි කියන එක අඳුල්ලා දෙන්න ඕන කමක් නැහැ. දැන්ටමත් අපි එහෙන දත ගහගෙන තමයි මේකේ කටයුතු කරන්නේ. ඒක තාමත්ම වටින දෙයක්. අගය කළ යුතු දෙයක්. ඒක ලියවලා මෙතෙන්වත් ඇවිල්ලා නිකන් හිටියා කියලා බෑ අපි අකමැත්තෙන් නමුත් සක්මන කරනවා. කැමැත්තෙනුත් කරනවා. අකමැත්තෙන් නමුත් පරියන්කයක් කරනවා. කැමැත්තෙනුත් කරනවා. උයලා දෙන මොන දෙයක් හරි කාලා යැපෙන්න අපි නිකන් පුලන්නෙක් බවට යැපෙන්නෙක් බවට ඉංගන්නෙක් බවට පත් වෙලා තියෙනවා. අපි ඒක සතුටට බාර ඒක නිසා මේ මූලික රුචි අරුචිකම් වලින් මොනවාද නෑදෑයෝ මොනවාද වතු පිටි මොනවාද හරක බාන මොනවාද රන් මිනිමුතු මේ ගිහියෝන් එකතු වෙලා කරන මගුල් ගෙවල් මල ගෙවල් මොකක්වත් නැහැ ඉතින් ඒ අතහැරපු එක නිසා මේ වීරියෙන් මේ අභිජ්ජා දෝමනසං වලට අපි සෑහෙන සුසුකමක් තියෙනවා මගේ කාලසටහන හැමදාම පිළිලා ඉස්සර මට දිනපොතක් එහෙම දුන්නාම ඉදිරියට ලියන්න දෙයක් නැහැ මට මොනම දෙයක්වත් ඕනේ නැති සත පහකට වැඩක් නැති මිනිස්සෙක් මම දැන් බලනකොට දවසේ පැයෙන් පැයට වැඩසටහන් වෙනස් වෙනවා මේවා පොරොන්දු වෙලා තියෙනවා. ඉතින් මට කවුරු හරි කිව්වොත් එහෙම අන්න මේ මාම මැරුණා අත්තම මැරුණා කියලා මම කියනවා කරන්න දෙයක් නැහැ මගේ වැඩ වෙන එකට දාලා තියෙනවා. එයාට මාව එන්න ඕන මට අවුරුද්දට කලින් කියලා මැරෙන්න ඕනේ. අහවල් දවසට මම මැරෙනවා. පොඩ්ඩක් දවස වෙන් කළා තියාගන්න. මම යන්නේ මට කවුරුත් බනින්නෙත් නැහැ. මට කවුරුත් බනින්නෙත් නැහැ. මං කියනවා මේ දවසේ යෙදිලා වැඩ තියෙනවා කියලා. අපි නිකන් ඉන්නවා නම් පිස්සෝයි පිහාටෝයි ඔක්කොම එනවා පාලුගේ වළම් බෙදින්න වගේ ඒ වැඩක දාන නිසා හැම වෙලාවෙම සතියෙන් ඉන්න. හැම වෙලාවෙම මේක යකායේ කම්මල වගේ දිගට වැඩ යන්න ඕන. එහෙම නැත්නම් අපි නිකන් හිටියොත් එක එක නැවිලා ආමන්ත්‍රණය කරනවා. හිටගෙන ඉන්නකොට ආමන්ත්‍රණය කරනවා. ඉඳගෙන ඉන්නකොට ආමන්ත්‍රණය කරනවා. ඇවිදිනකොට ආමන්ත්‍රණය කරනවා. නිදාගෙන ඉන්නකොට ආමන්ත්‍රණය කරනවා. ඒ තමයි අපේ නෑදෑයන්ගේ අපේ යාළුවන්ගේ හැටි. ඉතින් අපි යෙදිලා ඉන්නවනම් විනය ලෝකේ අභිජ්ජා දෝමනසා. බෑ කියලා තරහ වෙන්නත් ඕනේ මට යන්න ඕනකමකුත් නැහැ. ඒවයි වෙන් වෙලා. මේ මිනිස්සු එකතු වෙලා කරන සමාජ කාරණා වලට අපි කිසිම සම්බන්ධයක් නැහැ. ඉතින් එහෙම වෙලා මේ ආවයි කියලා කියන්නේ ආතාවි පැත්තෙන් අපි දැහැනේ ඉස්සරහා. ඊට පස්සේ මෙතන වාඩි වෙලා අපි අරමුණක් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ඉන්නකොට එක දිගට චිත්තක්ෂර තුන හතරක් අපිට අරමුණෙහිම හිත පවත්වන්න පුළුවන් වුණා කියන එක manussත්වයේ ඉක්මන තරම් බරපතල තපසක් බරපතල වීර්යයේ දවීමක් මොකද මේ හිත තන්නේ කර මේ කැලෙන් එළියට ගත්ත කුළුමීමෙක් වාගේ මේ හිත තන්නේ කරම රිලා වඳුරු මනසක් තියෙන. ඉතින් ඒක අර මධ්‍යස්ථ අරමුණක තියාගෙන ඉන්න පුළුවන් කියලා කියන එක හැමෝටම කරන්න බෑ. කරන්නත් යා හිතන්නේවත් නැහැ කවුරක්වත්. එකම විශ්වවිද්‍යාලයක හරි එකම අධ්‍යාපන පීඨයක හරි උගන්වනවාද කියලා බලන්න මේ යම් එක දෙයකට හිත පවත්න්නේ ඒක කියන්නේ අරකක් දැනගනින් මේකක් දැනගනින් ඒකත් කරපන් මේකත් කරපන් කියලා පිස්සු ඩබල් කරන එක විතරනේ ඔය විෂයපත ඉගන්නන හැම ශාස්ත්‍රයකම කරන්නේ. මේ වර්තමානයේ තියන්නේ නැතුව ජීව විද්‍යාව කියනවා රසායන විද්‍යාව කියනවා භෞතික විද්‍යාව කියනවා අනම්මනං අනම්මනං හිත වර්තමානි පන්නන්න මේ තේරම විශ්වවිද්‍යාල හදලා තියෙනවා. එක එක්කත් කියනඳු මො ඉඳගෙන ඉනකොට ඉඳගෙන හැටි බලපන් කියලා. ඒක ඒක තමයි ඇත්තටම විශ්වය. ඒකට තමයි ඇත්තටම විශ්වවිද්‍යාල කියන්නේ. නමුත් මේ අද විශ්වවිද්‍යාල වලට මොකද වෙලා තියෙන්නේ? ඊට පල්ලෙහා තියෙන අධ්‍යාපන ආයතන බලන්න. පශ්චාත්තුපාදී ආයතන බලන්න. මේ වීරියක් නෙවෙයි එක තැනක ඉඳගෙන ඉන්නවත් බෑ. ඉතින් අපි ඒ වයින් සවුත් වෙච්ච මිනිස්සුනේ දැන් අපි ඇවිල්ලා ඒ කාර්බනේ විනාඩියක් දෙකක් තප්පරයක් දෙකක් ඉන්නවා කියනවා අපේ ආතාප කෙලස් තවන ගතිය දැන් ඉස්සරහට ඇවිල්ලා. විශේෂයෙන්ම රිට්‍රීට් එක පටන් ගන්න දවසේ වගේ නෙමෙයි දැන් දවස් ගාණක් ගිහිල්ලා අපිට පේනවා මේ මේ தත්ත්වයටදී මට මේ මී අරක කුළුයි මී අරක කීකරු කරන්න පුළුවන්. මේ පිස්සු වඳුරා හිරලවට තියන්න පුළුවන්. ඒ කියන්නේ සෑහෙන දුරට අපි ළඟ ආතාප වීර්යයක් තියෙනවා. අපි ඉස්සරහකුත් බලනවා. අපි ඉස්සරහට පුළුවන්. දැන් ඊගාව එක තමයි ප්‍රඥාවෙන් කරන් තියෙන්නේ මේ යනකොට මේ මේ වෙලාවේදී මනාප මේ මේ වෙලාවේදී අමනාප වෙන ගතිය දිහා මම ඇත්තටම සැලකිලිමත්ද නැත්නම් මේ මනාපය විතරක් හොයන තරම් අම්මන්න තක తీරු මෝඩ මැට්ටොද කියලා නැත්නම් මැට්ටියෝද කියලා ඒකට කට උත්තර ඔය තාම කමඨාන් වාතාවල ලියෙන්නේ නැහැ එළිය වෙන්නේ නැති වෙන්න හේතුව උගන්නන ගුරාගේ වැරද්ද. හොඳට මතක තියාගන්න. මොකද අපේ ජීවිතේ විශ්වවිද්‍යාල උගන්නන්නේ නැති පාඩමක් මේකේ තියෙන්නේ. ඒ නිසා යම් ගුරුවරයෙක් ඒක කියලා දුන්නේ නැත්නම් එයා ආගමානුකූල ගුරුවරයෙක් වෙනවා. ධර්මයේ කියලා දෙන්න යන ගුරුවරයෙක් නම් කියලා දෙන්නේ ආතාපේ පැත්තෙන් ඕල දැන් සෑයෙන ඉතරා ඉන්නේ. සම්පජානෝ කියලා කියන්නේ තොගයක් දකින්නකොට ඒකෙන් තමන් වඩා හොඳ දේ තෝරන්න දන්නවා. ඔක්කොම හොඳ තමයි. ඒ හොඳ දේවල් පරාසයක් දුන්නාම වඩා හොඳ තේ තෝරන්න ගෝචර සම්පජාඤ්ඤය, සප්පාය සම්පජාඤ්ඤය, අසම්මෝහ සම්පජාඤ්ඤය ආදී වශයෙන් හොඳට බලලා තමයි වැඩක් කරන්නේ. පයින්ට පෙර සිතා බලන්න. ඉතින් ඒක නැත්තම් අපිට මේ වගේ වෙලාවක් හොයාගන්න හම්බෙන්නේ නැහැ නේ අපිට. තැහෙන සැලසුම් කරලා අපිට নানা ආකාර වැඩ තීත්‍ය තමයි වැඩ දාලා අපි වෙන කියන ආවස්තික වටිනාකම කියලා. අපි gedare හිටියනම් නරක වැඩ කරනවා නෙවෙයි. අපි කාටත් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරගෙන අයියා වෙලා අක්කා වෙලා ඉඳි. දැන් මෙතන ලකුක්කා වෙලා නේ ඉඳ තියෙන්නේ. ඒ ඒ කතා බෑ. ඒ ඒ මෙතෙන් ආවට පස්සේ සලූට් එක ගහපන් යස් කියපන්. එයාට බලන් චයන් චූ මෙයාට බලන් චයන් චූ කියනකොට වෙ කරපන්. අන්න එතකොට මේ යටත් වීම සම්පජඤ්ඤේ වෙන එකක් නේ. අපිට නැත්තම් ලක්ෂයක් දුන්නට මේ වැඩේ අපි කරන්නේ නැහැ නේ. ඒ නිසා සම්පජඤ්ඤේ නැහැ කියන්න බෑ. සතිමා සතිය වඩාන වඩාන යනකොට තමයි අපිට තේරෙන්නේ මේක ගොබේට බහිනවා වගේ පුදුම ඇතුළකට යනවනේ. අන්නේ කාරණා තුන අතින් සම්පූර්ණ වුණාට පස්සේ විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්ස. ඒක නම් දැන් බලන්න ඕනේ. මම මේ ලෝකේ මිනිස්සු තමන්ගේ තමන්ගේ දරුවට පවුලට රටට ජාතියට ආගමට මේ මනාපදේ එකතු කරලා දෙන්න කරන මේ පරිේශන මනාපදේ එකතු කරලා දෙන්න හදන මේ තාක්ෂණය මනාපදී එකතු කරලා දෙන්න හදන මේ යටිචල පහසුකම් ඇත්තටම මනාපේ ලබලා දෙනවාද කියන්නේ නෑ මරණයට යනකොට ඔක්කොම ඌනෝ ලෝකෝ අතිත්තෝ කාමදාසෝ මරණයට යනකොට අපි මැරෙන්නේ ඌනව සම්පූර්ණ පිළිල මැරිච්ච එක එක්කත් මානව ඉතිහාසයේ කවදාකවත් නැහැ අතිත්තෝ අතෘප්ති කරව මැරෙන්නේ තවත් ආශාවල් ලයිස්තුවක් තියෙනවා කාමදාසෝ මේක ලබන්න පුළුවන් එකම ක්‍රමේ කාමයමයි කියලා සතිය නෙවෙයි ඒකායන මාර්ගයේ සතිය නෙවෙයි කාමෙමයි ඒ සමට ලබන ආත්ම දිවි ලෝකයන් ලැබේවා බ්‍රහ්ම ලෝකයන් ලැබේවා රජ වෙන්න ලැබේවා සිටු වෙන්න ලැබේවා කියලා මේ කාමෙන් වෙන උත්තර බලන්න ඒ වෙනුවට මේ ජීවිතේදිම මනාපමනාප දෙක පිළිබඳව අවබෝධයෙන් ගත කරනවා නම් ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අ비ජ්ජා දෝමනසා එයා දැනගන්න ඕනේ මේ මම යන්නේ කෙල් ගහ කන්නද පොල් ගහ කන්නද. මම යන තාලෙන් අල්ලපු ගෙදර මිනිස්සයා මට මොකද්ද කියලා දෙන්නේ. මම යන තාලෙන් මගේ සබ්‍රක්‍මචාරින් වහන්සලා මට මොනවද කියලා දෙන්නේ. මම යන තාලෙන් මගේ සතිය මට මොකද්ද කියලා දෙන්නේ. මේ යන්නේ එකතන වටවලල්ලේ යන ගමනක්ද නැත්නම් ඍජු රේඛාවකින් අනන්තය කරා යන ගමනක්ද? එහෙම නැත්නම් මේ චපල වටවලල්ලේ යන ගමනේදී අපි ඍජු වෙමින් ඍජු වෙමින් ඍජු වෙමින් ඍජු වෙමින් ඍජු රේඛාවකට වැටෙනවාද කියලා. ඒක හරි අමාරුයි හරි අමාරුයි මන මනින්ද කියලා. ඒක ආදුනිකයට අවාසි තත්වයක තියෙන. මම යන ගමනේ අර චපල ගති, වංචනික ගති, ෂට ගති අයින් වෙලා මම ඍජු වෙනවද කියලා උජූච සූජූච වෙනවද කියලා තමන් මැන්නට හරියන්නේ නැහැ ඒක. ඒක ඉස්සරත් එක්ක බලන්න වෙනවා, අනාගතයත් එක්ක බලන්න වෙනවා, අල්ලපගෙදත් එක්ක බලන්න වෙනවා. අනික් සබ්‍රක්මචාරින් වහන්සේලාගේ කට උතර අහන්න වෙනවා, කමඨාන් සුද්ධ කරන්න වෙනවා. හරි අමාරුයි. ඒක ආධුනිකයට අදාළත් නෑ වගේ පේනවා. එන්නමුත් ඒ බුරුම ස්වාමීන් වහන්සේ කියන එකට හොඳ පුදුමාකාර සුතමේ ඥානයක් ඕනේ. මේ ත්‍රිපිටකයේ ලියලා තියෙන කරුණු කාරණා කොතෙන්ද බුදුරජාණන් වහන්සේ එල්ල කරලා තියෙන්නේ කියලා හොඳ බහුසුත භාවයක් අවශ්‍යයි. දෙක ධාරණ ශක්තියක් ඕන. ඒ කියලා කියලා කියන දේ කලේ මුණින් නමල වතුර ඇක්කිරෝ වගේ අහක යන්න බෑ. ඒවා දරා ගන්න ඕනේ. මගේ ජීවිතයේ ඉදිරි ගමනේදී මේ මනාපමනාප දෙක නැති කරගෙන ආධ්‍යාත්මික සුඛයක් ලබන්න. මනාපමනාප දෙක ලැබීම සඳහා අපි මේ කරන ආමිෂය රස කරන ගතිය. එහෙම නැත්නම් මනාප වස්තු සහ අමනාප වස්තු එක මේ ගැටෙන ගැටුම පැත්තක තියලා අපි නිර්ාමිෂව මේක ලබන හැටි ආධ්‍යාත්මිකව මේක ලබන හැටි ශාසන තන්තුප්ති තුලින් මේක ලබන හැටි තේරුම් ගන්න බැරි වුණා නම් ඒ කියන්නේ අපිට අර බන ඇහුවට වැටහෙන්නේ නැහැ ධාරණ ශක්තිය නැහැ ඊට පස්සේ ඒක චරාත හැසිරෙන්න ඕන ඒ අනුව හැසිරෙන්න ඕන. ඉතින් හැසිරෙනකොට තමයි මම මෙතෙක් කියලා කියපු දේවල් ගොඩාක් පසුබිම සකස් කරලා දිනුනට පස්සේ තමයි අපිට සමහර විටක මේ කියන කාරණාව පේන්නේ. මොකද්ද පේන්නේ? වෙත පැමිණෙන දේවල් තෝරන්න බේරන්න යන්න එපා. වෙත පැමිණෙන්නේ උඹේ කර්මානුරූපව. උකට මේක හරි මේක වැරදි මේක වේවා මේක නොවේවා මේක මගේ මේක තොගේ මොකක්වත් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක හරියටම කලන්ත හැදිච්ච වෙලාවක් වගේ. කොයි වෙලාවක හරි අපේ හිතේ මනාපමනාප නැත්තම් මතකයක් නැතු වෙනවා අපිට. අපිට සීමුර්ජා වුණා වගේ තේරෙනවා. අපිට නිින්ද ගියා වගේ තේරෙනවා. අපිට එපා වීම තේරෙනවා. අපිට බයක් ඇති වෙනවා. අපිට නිකන් රහෙන් කොන් වුණා වගේ තේරෙනවා. තනි වුණා වගේ තේරෙනවා. පහළ වුණා වගේ තේරෙනවා. මොකද සංසාර පුරාවටම අපි මේ මනාපමනාප සාචරය කරගෙන තමයි ගිහිල්ලා තියෙන්නේ. තණ්හා ဒ ුතියෝ පුරිසෝ කියලා සරුවත්යන්සේ සඳහන් කරනවා. අපි මුළු ගමන පුරාම තණ්හාව නැමැති දෙවන්නේක් එක ගමන ගිහිලා තියෙනවා. කොයි වෙලාවක හරි යා නැති වුණා නම් ඉවරයි. අපි ඔක්කොම අනාදයි. අපි කියන ඇඩ්‍රස් නැහැ කියලා වෙලාවට. පහුගිය දවස්වල චිත්‍රපටයක් ආව ඇඩ්‍රස් නැහැ. උන්න තැන ගිය තැන මොකක්වත් මතක නැහැ. මොකද මතක තබා ගන්නෙම අපි මනාපමනාප හැතැම්ම කණු දිගේ. ඉතින් අපිට පුළුවන්ද මේ මනාපමනාප දිගේ ගිය ගමනේ චිත්තක්ෂණයක කෙලවරක් පොඩි කාල පරාසයක කෙලවරක් මේ ටික මම දන්නවා මේ ටික මම දන්නේ නැහැ කියලා දන්න එක මේ ටික මට වැටුණා මේ ටික මට වැටුනේ නැහැ කියලා දන්න එක මේ ටික මට පීරි ගන්නවා තේරුණා මේ ටික මට තේරුනේ නැහැ ඉතින් මේ නොතේරීම වැටහීම හෝ දැනීම හෝ ස්පර්ශය නොදැනීම දැනීමට සාපේක්ෂව මිසක් කවදාකවත් කේවල වශයෙන් වටහා ගන්න බෑ කියන එක බුදුරජාණන්සේගේ සොයා ගැනීම. මේක සාපේක්ෂව තමයි තේරෙන්නේ මෙතන කරදර තියෙනවා මෙතන කරදර නැහැ. මෙතන දැනීම තියෙනවා මෙතන දැනීම නැහැ. මෙතන වැටහෙනවා මට මේක වැටහෙන්නේ නැහැ. ඉතින් මේකෙදී අසාධාරණ විදියට අපි යොමු කරන අපේ දෙමව්පියෝ ගුරුවරුයි වැඩිහිටියෝ ඔක්කොම මේ දන්න දෙයට විතරයි. වැටහෙන දෙයට විතරක්. නොවැටහීම වැරද්දක් විදියට සලකනවා. නොදැනීම ඔලොමොට්ටලකමක් විදියට සලකනවා. ඉතින් කොහොමද එතකොට අපි දන්නා තැන සිට නොදන්න තැනට යන්නේ? විශේෂයෙන්ම දන්නා තැන සිට නොදන්න තැනට යනකොට ඒ තියෙන පාළු ගතිය, තනි කරම ගතිය, එපා කරන ගතිය, රහෙන් තල්ලු කිරෝ වගේ දැනෙන ගතිය, ගැස්සිලා අවදි වෙන ගතිය යම් යම් කොටස් මට තේරුනේ නෑ ඒක පහු වෙලා තියෙනවා මම දන්නේ නැහැ කියන ගතිය සාකච්ඡා කරන්න වටින දෙයක්ද? එහෙම නැත්නම් ඒක වෙයි අන්ධබන්ධ වීමක්ද කියලා. ඉතින් ඒක ඔය ශූන්‍යතා පරිසංයුත් සූත්‍ර කියලා જાතියක් තියෙනවා අපේ සූත්‍ර 15000 ඒ ශූන්‍යතා පරිසංයුත් දේශනාවල ඔන්න ඔය කියන ශූන්‍යතාවේ ඉස්මතු කරලා පෙන්නනවා. එතෙන්නම ගියාට පස්සේ උඹත් නැහැ. දැනන දේකුත් නැහැ. අරමුණකුත් නැහැ. හැබැයි යන්න ඉස්සලා දන්නවා ආවට පස්සේ දන්නවා. ඉතින් බුදුජානනාංශය සඳහන් කර තිනවා ශුන්‍යතු ලෝකෝ අවෙක්කස්සු මච්චුරාජාන පස්සති. යම් කිසි කෙනෙක්ගේ ශූන්‍ය ලෝකයේ ඇසුරු කරනවා නම් එහි ඉන්නවනම් ඒ ඉන්න කාලය තුල ඔබ මායාට ඔබව පේන්නේ නැතුව යනවා. මායාගේ පාෂයට අහු වෙන්නේ නැහැ. මායාගේ රාජධානියෙන් ගැලවෙනවා. ඉතින් මේකේ කොච්චරක් අපි ඒක දැනට මේ මනාපමනාප දෙක නැති අපි නොදන්න තැන් වලට ගිහිල්ලා බයෙන් හරි කමන්නේ ළඟාවීමක් හැටියට කමක් හෝ කමක් නැහැ අපි ගිහිල්ලා තියනවාද කියලා බැලුවොත් උකෝය ඔය තරම්ම දුර්ලභ දෙයක් නෙවෙයි ආස්වාසි ඉවර වෙන්නේ 100 100ක් වුණ දන දනකට ගිහිල්ලා ආස්වාසේ මුල හරි ගොරෝසු මාසියුම් මැද ගොරෝසුයි ඉවර වෙනකොට අනිවාර්යයෙන්ම දන්නේ නැත්නකට යන අපි ඒකට කොච්චර භීතිකාවක් තියනවද කිව්වොත් අපි භ්‍රාන්තියක් තියෙන එක බලන්නේවත් නැහැ දැක්කොත් ක්ලාන්ත වෙනවා දැක්කොත් මේ අරමුණ කැඩුනා, සතිය කැඩුනා, සීලය කැඩුනා, සමාධිය කැඩුනා කියලා ඉෂාත බැඳගෙන අඬනවා. ඉතින් කොයි වෙලාවක හරි මේ අභිජ්ජා දෝමනස නැති කරන්න නම් මේ දැනිච්ච අරමුණ නොදැනීම දක්වා ගෙනියනකොට කොතනදීද මම දැනුම් තැනදලා නොදැන තැනට යන මායිම කියන එක හොයන්න ගියොත් මොන දර්ශන විද්‍යාව කියන්නේ ඕනෝකට අපිට තියෙන හැඟීමක් දැන් දැනීම ඉවරයි නොදැනීම පටන් ගන්න ඔන්න හොල්මන් කරන්න පටන් ගත්තා. ඔන්න නොදැනීමේ අරුණ නැග්ගා. ඔන්න නොදැනීමේ එන්නයි පටන් ගන්න කියලා ඒකට බය නැතුව මුණ දෙන්න මේ සාමාන්‍ය ප්‍රසාද සද්දාවෙන් කරන්න බෑ. ඒකට ඒ සඳහාම වරණගිච්ච ඕකප්පණ සද්ධාාවක් අවශ්‍යයි. ඒ ඕකප්පණ සද්ධාව එනකොට කාය ජීවිත নিরপেক্ষ භාවය අවශ්‍යයි. මම රැකෙන්නේ රැකෙම්වා, මියෙන්නේ මියෙම්වා, ඔය නොදැනීම එනකොට අන්න ඒකට සූදානම් වෙලා යන ගමන. දැනීම මෙතෙක් අපි දන්න දැනීම ඒක පරිච්ඡේද කරන්න ඕන ඉසලා. නාම රූප පරිච්ඡේද ඥානෙ. ඒකල එකේ හටගන්මේ මුල අවසාන වෙන හැටි ආදි වශයෙන් බල්ල බල්ල බල්ලා ඒ නොදන්නා ශේෂ්ඨයට යනකොට මට පෞරුෂත්වයක් තියෙනවද මට සද්ධාව තියෙනවද මට සතිය තියෙනවද මගේ සීලෙට මොනවාරි වෙනවද කියලා ඒකට බහබහ යොද යොදවා ඒක බලන ගතියට නම් ඔන්න බාල දක්ෂෙක් කියන්න පුළුවන් බාල දක්ෂිකාවක් කියන්න පුළුවන් භික්ෂුවක් කියන්න පුළුවන් භික්ෂුණියක් කියන්න පුළුවන් උපාසක කෙනෙක් කියන්න පුළුවන් උපාසිකාවක් බුදු දනකේ සිවණ පිරිස ඒක දකින්නට කලන්ත හැදෙනවනම් ඒක දකින්න ඉෂාට බඳගෙන අඬනවනම් ඒක දකින්නකොට අල්ලපු ගෙදෙට බයිනවනම් ඒක දකින්නකොට වැස්සට අවුවට බයිනවනම් ඉතින් ඒකේ නාට කොච්චර මේ භාවනාවේ ප්‍රතිඵලයක් වශයෙන් ඒ අභිජ්ජා දෝමනස නැත්තඳ ගෙනිච්චත් එයාට වෙන්නේ කර්මයක් වාගේ, හූනියමක් වාගේ, පාළුවක් වාගේ, තනිකන් දෝෂයක් වාගේ. එහෙම නැත්නම් දියෝ මොන බල්ල නෑවා. ඉතින් ඒ නිසා මෙච්චර භවනාට පෙළපෙටි පිටි සිටියට ඇයි මෙච්චර ප්‍රතිඵල අඩු? මේගොල්ල මේ අභිජ්ජා දෝමනස නැති තැනට යනකොට ඉසాత බැඳගෙන gedara දුවනවා. ඉතින් ඒකට එක සූදානමයි තියෙන්නේ. ඒක ඔය ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනසං කියන එක ගැන නොකියවෙන අප්‍රමාද කියන වචනේ තුලමයි තියෙන්නේ මෙන්න මේ නොදැනෙන තැනට ලෑස්තිලා යන්නේ. ඒකට කියනවා සූදානම් ශරීරය කියලා. අන්නේ සූදානම් ශරීරය මම මොකේද මේ සතිමත් වෙලා ආතාපි වෙලා සම්පජාන වෙලා අභිජ්ජා දෝමනසතු යන්නේ මොනවත් නොදන්න තැනට යනකොට මම ඒකට ලෑස්තිලා යනවා. දැන් සාමාන්‍ය ගමේ කොටේ තොටේ කතාවෙන් කියනවනම් අපි ගෙදරින් පිට වෙනකොට කියලා එන්නේ ගිහිල්ලා එන්නම් කියලානේ. ඒ වගේ හුඟ වෙලාවට යන්නම් කියන එක කියන්නේ නැත්නම් එන්නම් කියලා විතරයි අපි යන්නේ. නෑ යන්නම් කියලා කියහම මොකද්ද තියෙන හුලියම? එයිද නැද්ද කියලා කවුද දන්නේ? ඒ කියන්නවත් එපා අම්මෝ ඒක හරිම අපලයි. මේ දරුවෝ අම්බෙලා ඉන්න අම්මලාට බඩ දරුවෝ බඩ ගබ්ස වෙලා යනවා. යන්නම් කියලා ගියොත් ගිහිල්ලා එන්නම් කියලා තමයි යන්න. ඒක කොක්ක ගහගෙනම තමයි අපි වැඩේ පටන් ගන්නේ. අන්න ඒ වගේ මේ ආනාපානී වුණාට පස්සේ යන්යම්ම ඉවර වෙන තැනම බලන්න පුළුවන් නම් ඒ වගේ පෙනීගෙන එනකොට මේක භවනා ඉතාමත්ම දියුණුවක්. එනතම් භවනාවේ ආතාපි සම්පජානෝ සතිමා කියන තුනේම මුදුන්පත් වීමක් කියලා පැමිණීමක් කියලා ඒකට යන්න පුළුවන් නම් අන්න යාට අ비ජ්ජා දෝමනස නැති ලෝකේ ඒක හරියට මේ ගුරුත්වාකර්ෂණයේ ඉන්න ලෝකේ ඉඳලා ගුරුත්වාකර්ෂණය නැත්තනකට ගියා වගේ. ගුරුත්වාකර්ෂණය තියෙන ලෝකෙ විතරයි උඩ දැම්මොත් බිම වැටෙන්නේ. ගුරුත්වාකර්ෂණ නැති ලෝකෙ විසිකරුවත් වස්තුවක් ඒ පාවි පාවි තියෙනවා. වැටෙන්නේ නැහැ. අපිට මේකේ ඉඳගෙන හිතා ගන්න පුළුවන්ද කියලා අහනවා. එහෙම පාවෙන ලෝකයක් හිතා ගන්න බැරි නිසා අපි හිතන්නේ මුළු ලෝකෙම අපි ලෝකෙට ඇද ගන්නාසුළු ආකර්ෂණ ශක්තියක් සහ ගුරුත්වාකර්ෂණයක් සහිතව ඉපදිලා සහිතව මැරලා යනවා කිය. ඒ කියන්නේ අපිට කවදාකවත් ගුරුත්වාකර්ෂණ නැති තැනකට යන්න හිතවත් පහළ වෙන්නේ නැහැ. ඉතින් එහෙම කෙනෙකුට අජටවකාශයට යන්න බෑ. මේ ලෝකේ ගුරුත්වාකර්ෂණය පවතින්නේ පොළවෙන් 76කට විතරයි. හතරින් එහා ගිහිල්ලා කක්ෂගත වුණොත් කිසිම මේ ඉන්දියාප්පන් එහෙම කන්න බෑ නහයෙන් යනවා එතකොට. මොකක්ක කරන්නේ ගන්න දේ ඔක්කොම විසිරෙනවා. එතින්ද පුළුවන් වෙන්නේ ටූත් පේස්ට් එකක් වගේ ආහාර දාලා තියලා මිරිකන ගමන් කටෙන් අදින්න ඕනේ. එහෙම නැත්නම් මේ වතුර වීදුව බොන්න බෑ. ඒක උරලා තමයි ගන්න තියෙන්නේ. බත් කාලේ වල පිඟාන තිබ්බොත් එimhe පිඟාන පාවෙනවා. ඒ නිසා පිඟාන යකටෙන් හදලා කාන්දම් ප්ලේට් එක තමයි තියන්න ඕනේ. හැඳි ගෑරපු ඔක්කොම එහෙම. ඒගොල්ලන් විශේෂ පුහුණුවක් දෙනවා. ගුරුත්වාකර්ෂණ නැත්තනක. හිටින්නේ නැහැ. ඉතින් මේ වස්තු වලට කෑදර වෙලා ඒක theory of attraction කියලා කියනවා. මේ වස්තු වලට කෑදරලා ඉන්න මිනිස්සයාට හිතන්නම බෑ මේ ආමිෂයෙන් තොර පැවැත්මක් තියෙයි කියලා. එහෙම නැත්නම් ගුරුත්වාකර්ෂණ නැත්තනට යන්න පුළුවන් වෙයි කියලා. එයින් එහාට ගියාට පස්සේ තමයි අපි අන්තරීක්ෂයට ගියයි කියලා කියන්නේ. ඒ නිසා වාහනයක ගත කරන මිනිස්සයා පොළව ස්කිඩ් කරොත් පොළවේ ලෙසලා ගියොත් අනතුරක්. ආශයන්තර ගත කරන මනුස්සයා පොළොව වෙනවයි කියලා කියන්නේ මොන්ඩිසෝරි පන්ති පොළොවෙන් ඉස්සුවාට පස්සේ තමයි ගමන පටන් ගන්නේ. ඒක පොළොවෙන් ඉසිලා තමයි ගමන යන්නේ. අජිතාවකාශය යන එකන ආශයන්තර ගමනෙන් ගිලා අතම හයක් යන්න බෑ. හැතැම්ම හය පැනලා ගුරුත්වාකර්ෂණ නැත්තැනට ගිලා කාලයක් පුරුදු කරනවා. ඒ ගුරුත්වාකර්ෂණ නැත්තැන ගිහින් එතන ඉඳලා වෙනම රොකට් එකක් පත්තුවල තමයි එක්ක හඳට එක්ක අඟහරු ලෝකෙට යන්නේ. ඒ අජටවකාශයේ ඒ කක්ෂගත වෙලා ඉන්නකොට ඒකට පුරුදු වෙනකන් ඒ ෂටල් එක යානය මේ පාලක මැදින් පාලනය කරනවා. ඊට පස්සේ කියනවා දැන් ඔයගොල්ලෝ දන්නවනේ දැන් ඊට පස්සේ පාලනේ ඔයගොල්ලෝ අතර ගන්න ඕනේ. අසවල් ටික ඔයගොල්ලෝ දන්නවා. ඊට පස්සේ මුළු ගමනම යන ගමන් අපිට කරුණා කරලා තොරතුරු කියන්න කියලා පාලනෙන් ගිලිහෙනවා. පාලන මැදිරියේ පාලනෙන් ගිලිහෙනවා. අභිජ්ජා දෝමනස් වලින් එහාට ගිය ගමන් බයලජ්ජා දෙක නැති වෙනවා. අපි මේ ලෝකේ තියෙන මේ සමාජ ධර්ම වලට මේ ශිෂ්ටාචාරට මොකටවත් අහු වෙන්නේ නැහැ. එතන තමයි ආගම සහ ධර්මය අතර මේ වෙනස් වෙන තැන. ඉතින් ඒක හරීම දාර්ශනික තැනක්. අපි එතෙන්ට යනකම් ඉතාමත්ම ගෞරවයෙන් මේ බයලජ්ජාව, හිරියොතප්, හරි වැරදි පිම්පව් තියෙනවා. අභිජ්ජා දෝනසෙන් එහාට ගියම මම පිම්පව් නෑ, හරි වැරදි නෑ, දීග පළල නෑ, කළු සුදු ભેදයක් නෑ. අනුන්තුලන් සුභා සුභං ඔක්කොම ඒගොඩට යනවා. ඉතින් එහෙම තැනකට මේ පවුලක ඉපදිච්ච අම්මගෙන් අප්පගෙන් ඉපදිච්ච දරුවෙකුට මේ ලෝකේ ඉඳද්දිම ඒ සියලු ආචාර ධර්ම වලින් අයින් වෙලා එයාට විමුක්තියක් ලැබීමක් ගැන හිතනද ඒ අම්මලා තාත්තලා කැමති නැහැ. නමුත් යම් කිසි කෙනෙකුට කියන්නවත් විනය්‍ය ලෝකයේ අභිජ්ජහ දෝමන සංකේලා එයාට කියන්න වෙනවා මේ මුල් මුල් කාලේ තියෙන මේ ආචාර ධර්ම ඒ කරන දේවල් කරලා කරලා කරලා කරලා හිත පුරුදු කරලා දැන් choiceless awareness තේ මොනම දෙයකටවත් හරි වැරදි බලන්නේ නැති සුභහසුබ නැති අනුන් තුලං සුභහසුබං කියන මනාපමනාප නැති ලෝකෙට යන්න අපේ හිතේ ඇතුලේවත් මනාපයක් එහෙම නැත්නම් ඒකත් මනාපයක් කියලා කියන්න වෙනවා මට ආශ්චර්යය. යන්න ඕනකමක් තියෙනවා කියන එක සාකච්ඡා කරන්න බයයි. ඉතින් ඒ විදිහට අපි දැන් ගෙවල් දොරවල් අතහැරියාසේ හරකා බාන අතහැරියාසේ අපි මේ වෙනකොට කොච්චරක් අපේ රුචි අරුචිකම් අතහැරලා තියෙනවා. ඒක දැන හෝ නොදැන සෑහෙන අතහැරලා තියෙන. ඒකනේ අපිට ඔක්කොටම එක බල එක හැලිය උයන බත් ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඔක්කොටම එක විදියට දෙන පහසුකම් වලට ඉන්න වෙලා තියෙන. දැන් අපේ මනාපමනාප නෙවෙයි. විල දෙනේ කාපල්ලා. ඉදිරියටත් අපි කොහොමද එවැනි පුහුණුවක් කරලා දැන දැන හෝ නොදැන අපි යම් අත්දැකීමක් සහිතව ඉන්නකොට අපි කොහොමද මේකේ ඉතුරු වෙලා තියෙන සියුම් කොක්ක ඉතුරුලා තියෙන සියුම් හැකිල්ල දිගහැරගන්න. මම මේ දවස පුරා ගත කරන ජීවිතේ භාවනා මධ්‍යස්ථානයක හෝ gedara හෝ සත්‍යයෙන් සක්මණේ හෝ පරියන්කේ ඉන්නකොට මම කොහොමද දන්නේ මේ ඇලීම් ගැටීම් දෙක මනාබමනාප දෙක රුචිජකම් දෙක සුභාසුභ දෙක හොඳ නරක දෙක අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවෙන නොසැලෙන මනසක් මට ළඟ තියෙනවද? නැත්නම් තාම හරි වැරදි හොඳ නරක දුක සැප යස සායස කියන මේ අෂ්ටලෝක ධර්මේ තාමත් සැලෙනවද කියලා බලන බැල්ම Taman පිළිබඳව Taman කරන විශාල විවේචනාත්මක දැක්ම. එහෙම බලන්න පුළුවන්කමක් මනුෂයා තුල තියෙයි කියලාවත් සර්වඥංශේ පහළ වෙනකන් කවුරක්වත් හිතුවේ නැහැ. ඔක්කොම කිව්වේ ඒක දෙයයන්ාංශගේ මැවීමක් දෙයයන්ාංශය තමයි මේවා තීන්දුව කරන්න කියලා. සරුවචනාංශේ බුදු වෙන්නේ ඉස්සෙල්ලම කිං සච්ච ගවේෂී කිං කුසල ගවේෂියෝ බැලුවා මම යමක් මුණ ගැහෙන වෙලාවේදී මුලිච්ච වෙන වෙලාවේදී ආපాతගත වෙන වෙලාවේදී මම මේ වස්තුව මනිනවද මනාපමනාප වශයෙන් හොඳ නරක වශයෙන් සුභාසුභ වශයෙන් අනුන් තුලන් සුභාසුභම් කියන විදිහට මේ අශ්ලෝක ධර්මය දාලා මනින් දේ මට දැනට ගෝචර වෙලා තියෙනවාද කියලා. මෙන්න මේ දේ පිළිබඳව අපි ගවේෂණයට ගියාම ඒකට අපි කියනවා ආර්ය පරිශ්‍රණය කියලා. ඉතින් ඒකට බුද්ධජනනාංශයේ දෙන අපිට අභ්‍යාස පන්තිය තමයි මේ රුචි අරුචිකම් ඇතිනවන මධ්‍යස්ථ අරමුණකට හිත දාන්න කියනවා. රුචියක් අරුචියක් ඇති කරන්නේ නැති හුස්ම රුචියක් අරුචියක් ඇති කරන්නේ නැති මේ වම දකුණ රුචියක් අරුචියක් ඇති කරන්නේ නැති මේ පිම්බීම හැකිලිම වගේ අරමුණකට හිත තියාගෙන ඉන්න කියලා කියනවා. එතකොට හිත ඒකේ ඉන්න කැමති නැහැ. රුචි අරුචි අරමුණට පණිනවා වනයෙන් ගෙනත් ගම ගෙදරක බැඳ ඉන්න කුළු ගවයෙකු ලෙසට දෙසට ඔබේ හිත ගෙන යන්න. අපගේ හිතත් ඒ වයින් බව දැනගන්න හැකි වේද කරුණු කවි කර දැන් පවසන්න කියලා පොඩි අමුතු කියනවා. මේ මධ්‍යස්ථ අරමුණක පිං අරමුණක නික්ලේශී අරමුණක හිත තිබ්බහම ඇයි මේ හිත පැදුරත් ඔක පණින්නේ? කාගේ න්‍යාය පත්‍රයක්ද? දැන් මං සිල් අරගෙන අදිෂ්ඨාන කරලා වාඩි වෙනවා. අනේ මගේ හිත මේ මධ්‍යස්ථ අරමුණේ පවතිවා. නික්ලේශී අරමුණේ පවතිවා. නිර්බල අරමුණේ පවතිවා. ക്ഷേම භූමියේ පවතිවා. ඒක බුදුහාමුදුරුවෝ දන්න දේ මාත් දන්න දේ. මේ කොහෙද මේ හිත පනින්නේ? මේ පිං අරමුණෙන් ඒ නිවනෙන් පිටපනින්නේ කොහොමද කියලා බැලුවොත් ඒක ඇතුලේ තාම රුචර්ජකම් වලට වැඩ කරන මීහරකෙක්ගේ නාසරණුවක් දාගත්ත මීහරකෙක් වගේ අපි අදිනවා අපේ නාසරණුවෙන් කවුදෝ. ඒ නිසාම හිත පිට ගිය ගමන් අරමුණෙන් හිත පිට ගියාට පශ්චාත්තාපයක් වෙන චි මට මොන ಗುಣ චරිතයක් දැප්පා මේ මෙච්චර උදාසීන අරමුණේ මේ ගත්ත අරගෙන අරමුණ තියාගන්න බෑනේ කියලා අර ඇති වෙන මනාපයට යෑම නිසා හෝ අමනාපයට යෑම නිසා හෝ අපේ ඇතුලේ පොඩි පශ්චාත්තාපයක් පහළ වෙනවා ඒක අපේ උප්පත්තියම අපිට ලැබිච්ච බයලජ්‍ය දෙකේ කොටසක් ඉතින් එහෙම මැද රේඛාවේ යන්න ඇරලා උදාසීන රේඛාවේ යන්න ඇරලා නිවත නැවත හම්බෙන අරමුණේ යන්න ඇරලා උපේක්ෂා අරමුණේ යන්න ඇරලා මෙහා එහාට මෙහාට පණින හැටි බැලුවොත් අපි දෙන්නෙක් අතර කිසි වෙනසක් නැහැ. සියලු දෙනාගේම හිත් හොඳට ඕම දන්නවා මේ බුදුන් දීපු අරමුණ. මේකේ කෙලෙස් නැහැ. මේකේ නිර්මල තනක් මේක. නික්ලේශී තනක්. මේක ക്ഷേම භූමියක්. අපේ හිත යන්නේ ඉතින් මරණ මොහොතේදී කියන්න පුළුවන් අපේ හිත කෙලින්ම මේ වගේ තැනකදීද නැත්නම් අපාය තෝරයිද දිවි ලෝකේ තෝරයිද කියලා. මේ දැන් තීබුද්ධිය තියෙන වෙලාවේ මෙහෙමනම් මරණ වෙලාවේ කොහේයි? දැන් අපි ඒකට කියන්නේ මොකක් තෝරන්න කියලාද මරණ වෙලාවේ? මේ ඔක්කොම දුන්නොත් දිවි ලෝකේ තෝරන්න ගියත් ඒත් කක්කම තමයි. අපාය තේරුණොත් ඒත් කක්කම තමයි. ඉතින් අපි දරුවන්ට කියනවා එහෙම දුන්නොත් පුතේ දිවි ලෝකෙම තෝරපන් කිය. ඉතින් එහෙමනම් ජීවත් වෙන දරුවේ සීදීනස ගන්න ඉඩ තියනද? මේ විභාග ඔක්කොම පාස් වෙලා ඔක්කොම ලැබිලා මේ මෙයාක සීදීනස ගන්න. මේ මෙයාක හොඳටම නරක කුඩු ගහනවා. මෙයාක හොඳටම නරක මත්පැන් පාවිච්චි කරනවා. සූදු ගෙලිනවා. ඉතින් ඒක තෝරලා කරන දේවල්. ඒ මනස හොඳටම දන්නවනේ මේක වැරදි කියලා. කොහොමද කෙරෙන්නේ? ඒ ළමයාත් දන්නවා අම්මත් දන්නවා විනයාචාරියක් දන්නවා කෙරෙන්නේ වැඩි තමයි. ඉතින් අන්නේ මරණ මොහොතේදී අපි මේ මූණ දෙන මේ තීරණාත්මක දේ අරමුණක හිත පවත්තන වෙලාවේ පිට යන වෙලාවේ තමයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ කොකා ඉගිලෙනකොට තමයි දැනගන්න පුළුවන් වෙන්නේ මේක කන කොකාද සුදු කොකාද කියලා. අන්නේ එතනදී අපි පණවා ගන්නාලද සම්මුතියට ගන්නාලද මූල කර්මත්තානේ හිත තියලා මූල කර්මත්තානේ හිත පිට යන වෙලාවේ කවුද මේ න්‍යායපත්‍රය ලිව්වේ? ඒක මම කරපු දෙයක්ද නැත්නම් දෙයන්නන්ද කරපු දෙයක්ද? එහෙනම් කවුරු හරි මගේ ඔළුවට දාපු භූතයක්ද? එහෙනම් මේක ඇත්තටම පාලනය කරන්න බැයිද? ඉතින් ඒ හතර තමයි පොට්ටපාද පරිබ්‍රාජක බුදුජානසයට කියන්නේ අපි ලොකු සභාවක් තිබ්බා ස්වාමීන් වහන්සේ. එතනදී කට්ටිය ඇහුවා මේ අபிසඤ්ඤා නිරෝධයක් ගැන මේ මෙව මුකුත් නැතුව නිරෝධ වෙන තැනක් ගැන. ඉතින් කට්ටියක් කිව්වා ඒක තීන්දුව කරන්නේ සර්බලදාරි දෙයයන්ාංශ කියලා. නැත්නම් බලවත් චිත්ත ශක්තිය ඇත්තා වූ ධර්මවලදාරි කියන්නකෝ දෙයන්න. තව කෙනෙක්ව නෑ නෑ. හොඳට බණ භාවනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණය අපේ හිත හසුරුවනවා. ඒකෙන් තමයි මේක වෙන්නේ කියලා. තව කෙනෙක් කිව්ව නෑ නෑ මේ හසුරුවන එකම තමයි ආත්මය කියලා. තව කෙනෙක් ඉන්නෝ නෑ මේක කවදාකවත් ඉගෙන ගන්න බැරි මාතෘකාවක්. ඒක අ හේතු අප්‍රත්‍යයෙන් සිද්ධ වෙන්නේ කියලා. මට ඒ වෙලාව ඔබ වහන්සේ මතක් වුණා ස්වාමීන් වහන්සේ මේ හතරක් කතා කරනකොට ඔබ වහන්සේ අපිට එකක් කියලා දෙනවනේ. මේ හතර ඒ ආපු පඬිවරු හතරකින් නතර කරලා ගියා. කිවට පස්සේ බුදුජානනාන්ති කියලා ප්‍රථමයෙන්ම මේක හේතුඵල නැතුව අහේතු අප්‍රත්‍යයෙන් පටන් ගන්නවා කියන එක මම මුලින්ම ප්‍රතික්ෂේප කරනවා. මේක දෙයයන්ාන්ති කරන දෙයක්ුත් නෙවෙයි. ළඟ ගෙවල් වල ඉන්න බණ භාවනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ කරන දෙයක්ුත් නෙවෙයි. මේක මේක ටිකෙන් ටික ගොරෝසු මනාපමනාපේ සියුම් මනාපමනාපකින් ප්‍රතිස්ථාපනය කරා. ඒක ඊටත් වඩා සියුම් මනාපමනාප ප්‍රතිස්ථාපනය කරමින් මනාපමනාප ගෙවාගෙන අභිසඤ්ඤා නිරෝධයකට යන පාර පුත්‍රයන්සේ කියලා දෙනවා. ඉතින් අපිටත් මේ හිතේ වල්බూరు අදහස් එනකොට අපි හිතනවා කවුරු හරි හුණියම් කරලා වෙන්නේ නැති කියලා. එහෙම නැත්නම් මේ බල්ලෝ කෑ ගහන නිසා වෙන්නේ නැති කියලා. නැත්නම් යට පිටිකොට නිසා වෙන්නේ නැති කියලා. ඔක්කොම නැත්නම් මට ෂෝක් එකකට භාවනා කරන්න පුළුවන් කියලා අපි ඒව අනුන්ට දොස් කියනවා. මම පිට යන හැම වෙලාවෙදීම මගේ හිත මේ මනාපමනාප නැති තැන ඉඳලා මනාපමනාප තියෙන තැනට ගියා. ඒ යන වෙලාවේදී කවුද මේක අරගෙන ගියේ කියලා හිතමනාප කරන්න නැතු මේක දිහා බලන්න පුළුවන් නම් එයා මරණයට මුහුණ දෙන කෙනෙක්. මරණ වෙලාවේදී අපි තුක්කෝ එල්ල කළ දින පැත්තට ගැසෙනවා. උන්නේ දුවනවා. එන් දැන් එහෙම නැහැ. දැන් මැරෙන්නේ ඉස්සල්ලානේ. දැන් මේ පුහුණුවේදී අපි කොහොමද හිත පිට යන පිට යන වෙලාවක ඒ යන දේ දිහා බලලා මගේ හිත වැඩියෙන් දුවන්නේ ආසාවල් තියෙන දෙයකටද මගේ හිත වැඩියෙන් තියෙන්නේ නුදකින්න පතන් කියන නුරුස්නා ගතිය වලටද කියලා බැලුවොත් ඒක බලන්න පුළුවන් කියන එකයි මේ හේතු ගන්නලා දෙන්න හදන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී අවස්ථා තුනකින් පෙන්නනවා අසතවත් පුතඥයෙකුට මොකද වෙන්නේ සුතවත් ආර්ය ශාවකයට කොහොමද වෙන්නේ? රහතන් වහන්සේට කොහොමද වෙන්නේ කියලා. බුදුහන්සේ සඳහන් කරනවා මේ බුතඥයාගේ මේ කරන වැඩේ තියේදී අහල පහල එහෙමේ දුවන එකන පිස්සු වඳුරන්ගේ හැටි දීපු වැඩේ තියේදී හිතනන්නත් ආර වෙනවා. එහෙම නැත්නම් කැලෙන්ගෙන ආපු කුළුමී හරකෙක් වගේ. ඉතින් එතකොට මේ එක තැනක ඉඳලා තව තැනකට හිත යන්නේ එහෙම නැත්නම් මේ ඉරියව්වක ඉඳලා ඉරියව්වකට මාරු වෙන්නේ බලමින් ඉන්න එකන අහන්නේ අහන එකන නැවත බලන්නේ මේ මනාපමනාප රීතියට අනුවනේ අ හේතු අප්‍රත්‍ය නෙවෙයිනේ කොල්ලෙක් බලන දේ නෙවෙයි කෙල්ලෙක් බලන්නේ නාකියෙක් බලන දේවල් වලට නෙවෙයි ඊලන්දාර කෙනෙක් රුචි වෙන්නේ බල්ලෙක් බලන එක නෙවෙයි කොල්ලෙක් බලන්නේ මෙන්න මේ බැලීමේ ඒ මොනවාට දීපු ගමන් ඒ ලක්ෂයක් අරමුණු දුන්නාම මම තෝරන්නේ මොකද්ද කියන එක. ඒ තන්නේ කර පටිච්චසමුපාදය. බුදුන්සේ සඳහන් කළා තියෙනවා චක්කුණා රූපන් දිස්වා uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපමනාපං. මහණෙනි මේ ඇහැට රූපයක් දකින්නකොටම රූප දකින්නෙක් බවට මමපත් වෙන්නේ බලපොදි එක්ක රූපේ මනාප නිසා. එතන අමනාප නිසා කලාතුරකින් හම්බෙන අපිට මනාපමනාප නැති. අන්නේ විදියට මේ එනේන මොහොතේ අපි මොනව හරි කුණු කන්දලයක් ඔළුවේ දාගන්නේ අපේ මනාපමනාප දෙක අනුව තංචකෝ ඕලාරිකම් පටිච්චසමුප්පන්නං සංකතං හරියට මේ මොහොත බලන්න ගිය කෙනෙකුට ඒ පීලි මාරු වෙන හැටි ටෙලිවිෂන් එකේ channel මාරු වෙන හැටි වගේ තේදු එකේ ලයින් මාරු වෙනවා වගේ මේ බලමින් හිටපු කෙනෙක් දකින්න අහන කෙනෙක් බවට අහන කෙනෙක් ගඳ බවට මාරු වෙන එක හරි ගොරෝසු දෙයක් කියලා බුද්ධ ජානන්සේ කියනවා. මේ ට්‍රැක් එක මාරු වීම ගොරෝසු දෙයක්. ඕලාරිකයි. සංකතක්. ඊට මොහොතකට කලින් කියන්න බෑ මෙයා එලිපත් ඉන්න බල්ලා වගේ කොහෙ පණීද කියලා. පටිච්චසමුප්පන්නං හැබැයි ඒක කලින් එයාගේ චරිත ලියවිලා තියෙන එකක් මේ මිනිහා නම් මේකටම තමයි යන්නේ. ඒ අපේ උප්පත්තියත් එක්කම ලබාවුවන් හැටියට තමයි බබා හම්බ වෙන්නේ. අන්න ඒක දැක ගන්න සුළුව කරන භාවනාවට අපි විපස්සනා භාවනා කියලා කියනවා. ප්‍රඥා භාවනා කියලා කියනවා. මේ මධ්‍යස්ථ තැනක හිත තියලා ඌට දෙනවා විශාල පරාතයක් දීලා බලන මේක කොහාටද ඇඩියෙන් ඇදෙන්නේ කියලා. දැන් පොඩි උන්ට ඉඳුල් කට ගන්න දවසේ වගේ දෙල්ලමක් කරනවානේ. නන්ති දින දවසට කොහෙද? අම්මල තාත්තලා ඔක්කොම පොඩියොන් කැමති දේවල් වටේට තියලා පොඩි එකා එක පාට ගෙනලා මැදින් තියෙනවා. ඒකක් කෑදරෙක් නම් ඒක බත් පිඟානට ඇදෙනවා. එහෙම නැත්නම් ගණන්කාරයෙක් නම් කවකට පෙට්ටිය දිහාට යයි. චිත්‍රකාරයෙක් නම් පාට පෙට්ටියට යයි. ඒ එක එක එක ඉතින් කියන දේ නම් වෙන්නේ නැහැ ඒක වෙනම කතාවක්. ඔය සෙල්ලම තමයි හැම ජීවිතේ හැම චිත්තක්ෂණයකම අපිට තියෙන්නේ. ඇහැට රූප තියෙනවා, කණ්ඩ සද්ද තියෙනවා, නාසයට ගඳ තියෙනවා, දිවට රස තියෙනවා, කයට පහස තියෙනවා, හිතට ධර්මතා තියෙනවා. කොයි එකටද මෙයා කැරකෙන්නේ කියන එක. කට්ට කැරකිලා හේතු වෙන්නේ කෝකෙද කියන එක චරිත ලක්ෂණය. ඉතින් ඒක හරි ලේසි කිරීම සඳහා දරුවචන්ස අපිට කියලා තියෙන්නේ උදාසීන අරමුණට ගිහිල්ලා ඒක සතුටු වෙන්න ඉස්සල්ලා. මගේ හිත දැන් තියෙන ආනාපාන. නැත්නම් මම හිතෙන පිම්බි මෑගිලි. එහෙනම් මං ඉඳගෙන ඉන්නේ ඉරියව්වේ. නැත්තම් මං වම දා ඒක හදාගන්න ඒක මධ්‍යස්ථ තැන කියලා හිතාගන්න. ඒක තමයි ප්‍රස්ථාරයේ යට සරල රේඛාවේ ඊට සාපේක්ෂව දැන් හිත පණින හැටි ඔයාට පාලනයක් නැහැ. රූපෙට පනිනවා, සද්දෙට පනිනවා, ගඳට පනිනවා, රසට පනිනවා. අන්නේ පණින වෙලාවේදී ඒක 100%ක්ම අහම්බයක් කියලා හිතන්න එපා. ඒ අපේ හිතේ හැටි. ඒකට කියනවා චරිත ලක්ෂණ කියලා. ඒකට කියනවා අපේ හිත බැහැගෙන හිතේ බැහැගෙන තියෙන රුචි අරුචිකම් කියලා. ඒකට කියනවා අපි සංසාරෙන් ගෙන ආපු උපනිෂ්ඨේ සම්පatti කියලා. එහෙම නැත්නම් කියනවා ආනුසේ ධර්ම කියලා. අපේ හිතේ නිදගෙන තියෙන කෙලෙස් ඒ වෙලාවට අවදි වෙනවා. මෙන්න මේක අපි දකින්න තරම් පෞරුෂත්වයක් තියනවාද? මේක දකින්න තරම් සතියක් තියනවාද? මේක දැකලා කලබල වෙන්න තරම් බුදුහාමුදුරගේ සද්ධාවක් තියනවාද? මේ කොයි දාති දැක්කත් සීලෙ කැඩෙන්නේ නැහැ. සීල කැඩෙන්නේ කයෙන් වචනයෙන්. මෙන්න මෙතෙන් අවශ්‍ය කරන සතිය සද්ධාව සහ සීලේ අරගත්තොත් එයා දන්නව අරමුණේ හිටියා අරමුණෙන් පිට ගියා ඒ අනේක මේ කාටවත් වළක්වන්න බෑ ගෑනු පිරිමක මේ සඳහා පැවතිලා නැහැ උප උසස් පහත් එකේ රඳා පැවතිලා නැහැ දුගත් නුගත් එකේ රඳා පැවතිලා නැහැ පැවිදි උපවිදි කියලා රඳා පැවතිලා නැහැ බෞද්ධ බෞද්ධ කියලා රඳා පැවතිලා නැහැ නමුත් බුදුබණ ආපු කෙනයි කියලා කියන්නේ එයා හරියටම දන්නවා හිතියේ මෙතන ගියේ මෙතෙන්ද කියලා. ඉන්නේ චරියාව චරණ ධර්මය සති චරණේ කියලා බුදුරජාණන්සේ සවදානක් දාලා තියෙනවා. ඒක කියන සති චරණේ කිය. දීලා තියෙන නික්ලේශී අරමුණක ඉඳලා කෙලස් අරමුණට හිත පණින පැනුම දකින්න එක කඩප්පුලිකමක් නෙවෙයි. ඒ දකින්න එක සතියේ චරණ ලක්ෂණයක්. ඒක නිසා අපි නැවත නැවත යාට කියනකොට ඕනම වෙලාවක මධ්‍යස්ථ අරමුණේ ඉන්න පුළුවන්. හැබැයි උඹ බලපන් උඹේ ක්‍රියාකාරකම ඒක පණින පැනිල්ල. ආනේ ඒක දැක් ගන්න පුළුවන් නම් ඒකට ලස්සන ජවනිකාවක් මේ මාළුන්කි පුත්‍ර සූත්‍රයේදී මාළුන්කි පුත්‍ර ස්වාමීන් වහන්සේ බුදුජානනාංශයට ගිනහැරපානවා. ඒක හරියට මේ තෑහෙන මට්ටමට භාවනා කරගත්ත කෙනෙකුට අභිජ්ජා දෝමන සයින් කරන්න ඕනේ නම් එයා මේ සතිචරණය කියන මේ සතියේ තියෙන සුවිශේෂී අංගයක් මේක. එහෙම නැත්නම් සති විවිධාංගීකරණය කියලා කියනවා. එහෙම නැත්නම් සතියේ සෙල්ලක්කාරකමක් මේ පෙන්වන්න හදන්නේ. ඒ මාළුන්ගේ පුත්තු ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ කියන්නේ මට වැටෙනවා නම් බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙමයි මට වැටුනේ කියලා උන්වහන්සේ ප්‍රකාශයක් කරනවා. ඒ ප්‍රකාශයේ අපේ වාසිය පිණිස ඇහැට එක ප්‍රකාශයක්, කනට එක ප්‍රකාශයක්, නායට, දිවට, කයට ධර්ම වලට කියලා ප්‍රකාශ හයක් කරනවා. ඉතින් අපේ චරිතවල හැටියට අපිට එකක් වැටහි. මොකක් හරි එකක්. ඉතින් ඒක මට හිතුණා අද මේ මහිතස්ල ගොඩාක් අවස්ථාවල මට මතකයි මතක් කරලා ඒක කියලා තියෙනවා. අදත් මේ ප්‍රස්තුතියට ඒක ගැලපෙනවා. ඒකෙදි මාළුක්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේ පෙන්නනවා සතිය දන්නේ නැති කාය භාවනාවක් සීල භාවනාවක්, චිත්ත භාවනාවක්, ප්‍රඥා භාවනාවක් නැති කෙනාගේ හිත කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් අපි ඒක හිතා ගන්න පුළුවන් අපි මේ භාවනා කරන්න ඉස්සලා අපේ හිත වඳුරු හිත. එහෙම නැත්නම් කුළුමිහරකගේ හිත. ඒ කුළුමිහරකගේ හිත වැඩ කරන හැටි අපි බැලුවොත් ඒකට අපිට විශේෂ ඥාන ඕනේ. අපේ හිත එහෙම තමයි තිබුණේ. ඒක උන්වහන්සේ සඳහන් කළා තියෙනවා සති ධර්මයේ දන්නේ නැති. එහෙම නැත්නම් රූපන් දිස්වා සති මුත්තා අපි රූපයක් දකිනවා. ඒතකොට සත්‍ය පිළිබඳ හැඟීමක් නැහැ. නැත්නම් සතිය තිබුණාට මොට වෙලා තියෙන්නේ. රූපන් දිසා සතිය මුට්ටා පිය නිමිත්තම් මනසිකරෝති. එයා දැන් හිතපු தත්ත්වයට වැඩිය මේ දකින රූපේ මනාපන හැඟුම් දනවන සුළු නම් රුචිආචකම් ඇති කරනනම් ඒක අබිරමණයට යනවා. රූපන් දිස්වා සති මුට්ටා පිය නිමිත්තම් මනසිකරෝති. අපි දැකපු රූපේ නැවත නැවත බලන්නේ අපි අර ඊට ඉස්සර හිටපු චිත්තක්ෂණයට වැඩිය මේක සිද්ධි බහුල නම් මනරම් නම් සිත් පැහැර ගන්නවා නම්. ඉතින් ඒ ඒ ධර්මතාවය මාළුන්ගේ පුත්‍ර ධර්මතාවය නෙවෙයි. මානව ධර්මතාවය. අපේ හිතේ යන්නේ වඩා ලොල් දනවන දෙයට වඩා වැඩි කෙලස් තියෙන තැනට කියලා සුද්ධෙටම කිය හැකියි. අවස්ථාවක් දුන්නොත් අපේ හිත වැඩියෙන් පණින දැනට වැඩි කෙලස් උපය ගන්න පුළුවන් දැනට හිත අරගෙන යනවා. ඒක තමයි ඒ ඒ අපිට දී ඇති தත්ත්වය. ඒ බව දන්නගෙන ඒක ප්‍රකාශ කරන්න මේ මාළුකේ පුත්‍ර සාංශයට මොකද්ද ජම්මාන්තර ශක්තියක් තිබිලා තියෙනවා. මේ වයසට ගිහිල්ලා පැවිදිච්ච හාමුදුර කෙනෙක් මේ කියන්නේ. රූපන් දිස්වා සති මුට්ටා පියනි මිට්ටම් මානසිකයි. සාරත් චිත්තෝ වේදේති තංච අජ්ජෝස තිත්තේති. ආයෙ ගැන හරි සතුටු වෙනවා. අනේ මං හිටපු කම්මැලි තත්ත්වයට වැඩිය. දැන් මේ රූපේ හරි රාග රත්තයි. සාරත්තයි. ඉතින් ඒකට බැහැ ගන්නවා. ඒකේ අංග ප්‍රත්‍යංග ව්‍යංජනන ව්‍යංජන ඔක්කොම බලනවා ඒ රූපයේ තියෙන අර අභිජ්ජාව නිසා. එහෙම නැත්නම් දැඩි ලෝභය නිසා ඒ රූපෙට දිහාට ඇදලා ගිහිල්ලා අපි ඒක අභිරමණය කරනවා, රංජනය කරනවා. සාරතචිත්තෝ වේදේති තංච අජ්ජෝස තිට්ඨති. අනේ මේක දිගට මට බල බල ඉන්න නැත්තම් කියලා ගිය ගමන මතක නැහැ. කරන ඉතෝ කතාව මතක නැහැ. මම මොකටද ගියේ කියලා මතක නැහැ. අර රූපෙට ඇදිලා යනවා. ඒකේ තියෙන සාරත්ව බාඩ. තස්ස වඩති වේ වේදනා අනේකා රූප සම්භව ඊට පස්සේ ඒක දිගේ කතන්දර ගොත ගොත මේකෙන් මෙහෙමයි මං කරන්නේ මෙහෙමයි වුනේ මෙහෙමයි මෙහෙමයි කියලා අර කරගෙන ගියේදී පැත්තක දැන් මේ දැකපු රූපෙ දිගේ අනේකා රූප සම්භව ඒ අපි භවන ලද අපි ගොතන ලද්දී අපි සම්පූර්ණයෙන් වහලා ගන්න මම මේ ගමනක් කමින් හිටියේ මේකට නෙවෙයි මං ආවේ මේක අහම්බෙන් හම්බෙච්ච ආධුනික දර්ශනයක් කියන එකේ නැහැ. මොකද අර මෙතෙක් හිටපු தත්වෙට වැඩිය මේක අභිරමණය කරන්න නිසා. සාරත චිත්තෝ වේදීති තංචාජ්ජෝස චිත්තති තස්ස වඩති වේදන අනේකාරූප සම්භවා. අභිජ්ජාව විහෙසාච විහෙසාච චිත්තමස්සූපහඤ්ඤ දීර්ඝපතික විනාශ වෙච්ච ගමන් පුදුම චිත්ත පීඩාවක් එනවා. අර ලෝභේ වැඩි වෙච්ච තැනම චිත්ත පීඩාව වැඩි. ඉතින් ඒකේන ඒ දැකපු දේ කොහොමදක් තියෙනවා. ඒකට මම විශේෂයෙන් හිත යොදලා අහවල් දේ නිසා මම මේක මනාපයි යමනාපයි කියපු තරමට ඒකේ අනිත්‍ය දකින්නකොට දුක දකින්නකොට වෙනස් වීම දකින්නකොට බලන්න බැරි වෙනකොට අපිට පුදුම චිත්තමසු පහඤ්ඤති මේ චිත්තමසු උපහඤ්ඤති කියන එක තමයි මේ ආතතිය සහ අසහනය කියලා කියන්නේ. ලෝකේ අපිට අසහනය ආතතිය ලැබෙන්නේ පියේහි මන පිය අප්පිය සම්පයෝගය ප්‍රිය විප්පයෝගය කියලා මේ දකින රූපයේ තියෙන ඔය ලෝභ දෝෂ දෙක ඇලීම් ගැටීම් දෙක නිසා. ඒ නිසා උදේ ඉඳලා හැන්ද වෙනකන් දැන් අපි වැඩ කරනකොට මොන න්‍යාය පත්‍රයටද අපි වැඩ කරන කියලා බලොත් එක්කෙකුටවත් එකීයකටවත් කොන්දක් නැහැ. ඊගාව චිත්තක්ෂණේ මොනෝ කරයිද කියලා මුකාටවත් කියන්න බෑ. ඒ නිසා උගදෙනේ භාවනා කරන්නේ නැහැ. උගදෙනේ ශිල්පද රකින්නේ නැහැ. උගදෙනේ කරන්න බෑප්පා ඔක වෙන්නේ ඔය කරන කට්ටියත් බොරුව කරන්නේ අපේ හිත මෙහෙමයි කියන නමුත් අපි එහෙම කරලා නැතල්ලා නැහනේ. අපි යම් ප්‍රමාණයක ශිල්පදය රකින්න හදන. අපි යම් ප්‍රමාණයකට හිත පිට ගියාත් ආපහු අරමුණට ගෙනත් යන්න පොඩි උත්සාහයක් කරනවා. සමහරු වාර්තා කරනවා සුවිශේෂ දැනුමක් ඇති සුවිශේෂ ලියමන් ශක්තියක් ඇති කෙනෙක් කියනවා හිත පිට ගියා මම ආපහු අර තිබිච්ච මධ්‍යස්ත උදාසීන අරමුණට ගෙනාවා. ඒ කියන්නේ අර පිට ගිහිල්ලා අබිරමණය කරන එක රසවත් වුණත් කෙලස් බව දැනගෙන මං ආපහු අරමුණට ගෙනාවා. ඒක මේ ජීවිතය අපි ලැබපු විශාලම දක්ෂකමක්. පිට යට පිට යන එක නෙවෙයි පිට යන හිත නැවත ගෙනත් දෙන්න පුළුවන් අන්නේ එහෙම අරමුණක් තමයි බුදුහාමුදුර අපිට යෝජනා කරලා තියෙන්නේ හුස්ම අපි රූප බැලුවත් හුස්ම තියෙනවා සද්ද ඇහුවත් රූපේ තියෙනවා ගන්ධ රස බැලුවත් රූපේ තියෙනවා එනිසා අපි හිත නන්නත්තාන මේ රූපෙට සද්දට ගන්ධට රසට කිව්වට ඒ බව දන්නවනම් ආපහු ගෙනත් යන්න ඕන තැන දන්නවනේ. ඒ මොකද අපි මෙති වෙනකොට වැඩ පිළිසහන් කීපයක් කරලා තියෙනවා. උපදේශ ලැබිලා තියෙනවා. ඉතින් ඒක සාර්ථක වෙච්ච කෙනෙක් හිතන පිට ගියා. කෙලෙස් ඇති වුණා. දැනගත්තා. ආපහු නික්ලේශී භූමිය ගෙනත් තිබ්බා. ඒක ඒක පෙන්වන්නේ මාළුන්ගේ පුත්‍ර සාංශි උපදේශ ලද හැසිරීමේ විනයනේ දක්ෂකමක් ඇති කෙනාට අර වගේ රූපන් දිස්වා සති මුට්ටා නෙවෙයි. නසෝ රජ්‍යසු රූපේසු රූපන් දිස්වා පතිස්සතෝ. එයා දන්නවා මම හිටියේ පයේ වම දකුණ කර කර හිටියේ. දැන් ඇහැට හිත ගියා. කකුලේ තිබුණ හිත පයේ ඒකට කියනවා කාය පසාදේ කියලා. එහි කනේ පයේ ඔපේ කියලා එකට කියන්නේ. ඒකට පුළුවන් රළු බොරළු වැලි මෙව්වා සිමෙන්ති පොළොව අඳුර ගන්න පුළුවන් මේ හමේ තියෙන සංවේදී බයකට කියනවා හමේ ඔපේ. කායේ ඔපේ කියලා. ඒකේ ඉඳලා වර්ණ සහ සටහන් අඳුනගන්න ඇහැට හිත පැන්න. හැබැයි මේ යෝගාවචරයේ තියෙන බයලජ්ජාව නිසා එයා දන්නවා ඇහැට පැන්නොත් සතිය කැඩෙනවා ඇහැට පැන්නොත් නූපන්න කුසල උපදිනවා ඒ නිසා මම එක අබිරමණීය කරන්න යන්නේ විනයනේ කියන වචනේ එතන තමයි තියෙන්නේ ශික්ෂණය කියන වචනේ ගියා තමයි හැබැයි ගියාට මම මේක සාදු කියලා පිළිගන්නේ හොඳයි කියලා සම්මාදම් වෙන්නේ මේ හිතේ තියෙන ජඩ ගතිය මෙච්චර පිරිසුදු අරමුණක් තියෙද්දි මේක පැන්නා. පැනපු බව දන්නවා. නසෝ රජ්‍යතු රූපේසු රූපන් දිස්වා පතිසතු. මගේ හිත පිට ගියා. කියලා එයා දන්න මේ සතිය නිසයි නික්ලේශී අරමුණෙන් කෙලෙස් අරමුණට හිත ගියා කියලා මම දැනගන්නේ. එයා දන්නවා ඒක සතිය සුවිශේෂී ක්‍රියාවක් කියලා. සතියේ අතිරේක දක්ෂකමක් කොහොමද දන්නේ? මූල කර්මස්තනේ ඉන්නකොට මූල කර්මස්තනේ ඉන්නවා කියලා දන්නවා මූල කර්මස්තනේ නැත්නම් නැති බව දන්නවා බොහොම බැලු වචනෙන් කියනවා හරිම සරලයි එයා ඊට අමතරව මූල කර්මස්තනේ නෑ රූපෙක ඉන්නේ කියලා දන්නවා එසා කාටද හිතන්න පුළුවන් හිතන්න භාවනා කරනකොට කියන්න පුළුවන් වුණොත් මම ආනාපාන සතිය වැඩුවා වම දකුණු වශයෙන් කරගෙන ගියා යනකොට මගේ හිත හිච්චිත රූපයකට ගියා කොහොමද ස්වාමීන් මේක දැන් නතර කරන්නේ? ඒකම නැවත නැවත පේනවා කියලා අහනකොට ඒකින් ඇහුවොත් එහෙම චිත්‍ර රූප දකින්න වෙලාවේ ඔයා දන්නවනේ ආනපනේ නැහැ කියලා. ඔයා දන්නවනේ සද්දයක් නෙවෙයි කියලා. ඔයා දන්නවනේ මේක හිතවිල්ලක් නෙවෙයි කියලා. ඔයා දන්නවනේ කකුල වේදනාවක් නෙවෙයි කියලා චිත්ත වේදනාවක් මේ තරම් සූක්ෂමව පිට ගිය තැන කියන්න පුළුවන් වෙච්ච එක හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා ඇහුවොත් මොන්න අංජබජල් වෙනවා. එච්චර ලස්සනට මේක අල්ලන්න පුළුවන්කම තියෙද්දිත් අපි පශ්චාත්තාප වෙන එක තමයි මායя කියන්නේ. හිත පිට ගියා ඊතන දන්නවා. මේ බුදුහාමුදුරු නොහිටින්න අපිට කවදාකවත් හම්බෙන්නේ නැහැ. සතිය නොතිබෙන්න අපිට කවදාකවත් මේක හම්බෙන්නේ නැහැ. ධර්මය නොතිබෙන්න මේ කවදාකවත් හම්බෙන්නේ නැහැ. මේට ඉස්සර ලක්ෂ කෝටි වාරයක් වරද්දාගත්තේ නැත්නම් මේක දැනගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් අපි ඒකත් වැරද්දකට දානවාද? එහෙම නැත්නම් මගේ හිත ගියේ චිත්ත රූපයකට. මේ දැන ගැනීම සුවිශේෂී ඥානයක් තියෙනවා. නමුත් අපිට කවදාකවත් ඒක මේ සතිචරණයකට දාලා උගන්ලා නැහැ. අපි කරන්නේ ඉසాత බඳගෙන අහනවා මේ භාවනා කරන රූප පේන එක නතර කරන්නේ කොහොමද කියලා. නතර කරන්නේ නෙවෙයි. මේකේ චරිත ලක්ෂණයක් මේක මගේ. මම මම ලබා උපන් හැටියා. ඕකමද වෙන්නේ කියලා බලපන් ඊගාවසරේ. ආයසරයක් බලපන් කියලා ඊගාවසරේ රූප දකින්න ඉඩ තිබේ කියලා. මන චිත්ත රූප දකින්න තමයි වෙන්නේ කියලා ඒකට ලෑස්ති වෙලා භවනා කෙරුවොත් කමඨාන සුද්ධ කරගෙන ওই චිත්ත රූපේ චිත්ත රූපයක් නෙවෙයි. එක දවසක් මහා පඬිතෙක් කන්දක් උඩ ඉන්න සෙන් මාස්ටර් කෙනෙක් ගාවට ගියා. ඒ සෙන් මාස්ටර් ඔය බොහොම විවේකීව ඉන්නවලු රටේ හරි ප්‍රසිද්ධලු. මේ මනසත් හැබැයි හරි ප්‍රසිද්ධලු. මට කඩු ශිල්පේ දන්නවා, දුනු ශිල්පේ දන්නවා. ඉතින් ගොඩක් ශිල්ප දක්වන කෙනෙක්. ඊට පස්සේ ඉතින් සෙන් මාස්ටර් ඔය මොකක් ආවත් වැඩි ගණන් ගන්න ඊට පස්සේ කොහොම හරි කොහොම හරි මාස්ටර් හම්බ වෙලා තිනවා යා කියලා තිනවා මම මේ ඔබතුමාට කියන්න ආවේ මගේ හිත හිතු කියන දැන්න හිටිනවා අයියෝ ඕන දෙයක් මම කරමු ආ බොහොම හොඳයි මේ සෙන් මාස්ටර් කළා බොහොම හොඳයි ආ මං යනවා යන්න කියලා තේ ආ හොඳයි ගෙදර ගිහලා ශ්‍රීලව් බලන්න නැතුව ඉන්නකෝ කිව්වලු මේ මොන පිස්සුවක් කතා කරනද මේ මාස්ටර් මේ මොනවද කතා කරන්නේ කියලා මේ ගෙදර ගිය වෙලාව ඉඳලා ඇත්ත එක වහපු ගමන් රිලෙවෙක් එනවා ඊට පස්සේ දෙන්නෙක් එනවා ඉතින් තුන් දෙනෙක් එනවලු. මොන විදියෙන්වත් දවස් තුනක් නිදා ගන්න බැරිලු. හැම තැනම රිලව් දඟලනවලු ඇවිල්ලා. මියා හිතාගත්තලු මාස්ටර් හේන හුණියංකාරයක් වෙන්න ඇති. දැන් මූට ගිහිල්ලා වැන්දෙන සුමේ ගලවන්න බෑනේ. ඊට පස්සේ කිව්වලු වැඳලා ගිහිල්ලා අරයා ආයෙත් හම් වෙලා අනේ මාස්ටර් මේ දවස් තුනේම නිින්දක් නැහැ. රිලව්මයි. අපේ පැත්තේ රිලව් ඇත්තෙත් නැහැ. මේ ඇත්තක වහගත්ත ගමන් රිලව් කියලා. ආ. ඊට පස්සේ රිලව් බලන්නකෝ කිව්වා. මිනිහා ගෙදර ගිහලා අනේ දැන් රිල්ල වෙකේ කියලා බැලුවලු එක එක්කත් නැතිලු. දැන් බලහන් ඉන්නවලු රිල්ල වෙකේ එක එක්කත් නැතිලු. ඊට පස්සේ බලු මේ මාස්ටර් ගාව බඩු බඩු ෂුවර් කියලා ගිහලා කළු ඔබතුමා ගාව පුදුමාකාර ජප මන්ත්‍රයක් තියෙන්නේ. රිලව් බලන්න එපයි කිව්වොත් රිලව්මයි පේන්නේ. රිලව් බලන්න කියලා වාඩි වුණොත් රිලව් නැහැ. ඒකට කිව්වලු දැන් ඔයා කිව්වේ ඉස්සෙල්ලා මට ඕන දෙයක් කරන්න පුළුවන් කියලානේ. දැන් මොකද වෙලා තියෙන්නේ? ඒක නිසා උඹට මේ රිලව් නොබලා ඉන්න තේරෙන්නේ නැහැ බලන්න තේරෙන්නේ නැහැ උඹ උඹේ හිත දෙන ලනු කාලා උඹ දක්ෂයෙක් උඹ ශිල්පියෙක් කියලා හිතාන ඉන්නවා උඹට මරණ මොහොතදී මොනව වෙයිද දන්නේ එයා මෙයා පැවිදි විලා මෙයා යටතේ අහලා තිනවා අනේ මේ වගේ වඳුරු හිතක් කොහොමද පාලනය කරගන්නේ කියලා ඉතින් අපිත් එක එක කරන්ට අඳුර පානවනේ විසිල් ගහනවනේ මෙහෙම මෙහෙමයි මෙහෙම මෙහෙමයි මෙහෙමයි කියලා නමුත් ඒ දෙයට ලෑස්තිලා ගිහිල්ලා බලන්න කරලා කෙලේශයක් තියා මගේ හිත මේ කෙලේශයට යනවා. මට සද්ද වලින් කරදරයි. මට වේදනාව වලින් කරදරයි. මට හිතවිලි වලින් කරදරයි කියලා ඒක දැනගෙන අරමුණත් වඩලා යනකොට අන්න ඒකට තියෙන මේ සූදානම් ශරීරේ මට වෙන්නේ මේකයි කියලා ඒකට ලෑස්තිලා යන ගමන තමයි අප්‍රමාදී කියලා කියන්නේ. ඒක තමයි බාලදක්ෂ ව්‍යාපාරේ පළවෙනිම උගන්වන්නේ be prepared. ඒක සිංහට දාලා තියෙන සූදානම් ශරීරේ. ලොකු ස්වාමීන් වහන්සේ කියන මුළු භාවනා ජීවිතේම දියුණුවට එක වචනයයි තියෙන්නේ එන ඕන දෙයකට සූදානම් වෙලා ගියොත් නිවන් දැක්කා වගේ. ඒකට කියනවා choiceless awareness පැමිණි දුක් පැනිරායි මොකක්වත් තෝරන්නේ නැහැ. සීලව දකීවා කියලා ප්‍රාර්ථනා කරන්නේ නැහැ නොදකින් කියලා ප්‍රාර්ථනා කරන්නේත් නැහැ. නසෝ රජ්‍යතු රූපේච රූපන් දිස්සපතිසතෝ මට රූප පේනවා සක්මණේදී නම් ඇසල්ලා පේනවා. පරියන්කේ නම් ඇස් වහලා පේනවා. නසෝ රජ්‍යතු රූපිතෝක අබිරමණය කරන්න යන්න එපා. මේක දකින්නකොටම දැනගන්න මම නික්ලේශී භූමියෙන් හිත පිට ගියා කියලා සතිය පිහිටුවා ගන්න ලකුණක් කරගන්න. චෝදනා කරලා වැඩකුත් නැහැ. කවුරුත් කරන හෝනියමකුත් නෙවෙයි. මගේම නාපයක් නෙවෙයි. මේක සතිය පිහිටවගෙන ලකුණක් කරගත්තොත් එයාට තේනවා ඉස්සර දකින දකින රූපේ අබිරමණය කිරීම හරහා තමයි මම අහුනේ. එහෙන් යෝජනා වෙනකොට මම ස්ථිර කරේ නැත්තම් ඉදිකට උඩින් එනකොට යටින් කොක්ක දැම්මේ නැත්තම් මැස්ම වැටෙන්නේ මම අර කලින් කියලා තිබුණා උපමාව ඥාන දහමරණ පිංසිද්ධ වෙන්නේ. එන එන යෝජනාව කොක්ක වැටෙනවා නම් දකින් දකින රූපේ අබිරමණය කෙරුවොත් අපි කොහෙ ගෙනියලා නැතර කරන්නේ කියන්න බෑ. මේකේ සද්දං සුත්වා සත්‍ය මුත්තා පියනිමිත්තම් මනති කරසවදී සද්ද අහනකොට ගන්ධ රස පහත මේ හැම එකකම අපි එක එක දේවල් වලට ඇදිලා යන එකේ චරිත ලක්ෂණක් තියෙනවා. ඒක සයිකියාට්‍රිකලි දැනගන්න පුළුවන් ඇයි මිනිස්සු දුම්කල වලට කැමති. ඇයි මිනිස්සු ඇල්කොහොල් වලට කැමති. ඇයි මිනිස්සු ස්ත්‍රීන්ට කැමති. ඇයි මිනිස්සු සූදුවට කැමති. අක්කු දුත්තෝ සුරා දුත්තෝ චක්කු චක්කු දුත්තෝ සෝනරෝ කියලා බුදුන් කියන්නේ මේ ඔක්කොම යගේ ඥානවල ලියවිලා තියෙන කාරණාවක්. අවස්ථාව ලැබිච්ච ගමන් එයා අනිත්‍යවට යන්නේ මේකට තමයි යන්නේ. අන්නේ බව දැනගෙන නසෝ රජ්‍යතු රූපේසු රූපන් දිස්සපත්තිසෝ රූපයක් දැක්ක ම අබිරමණය නොකර සිටීම. අනේ මගේ පිනට හම්බෙච්ච රූපේ කියලා ඒකට පොහොර දාලා ඒක තනවා වඩා ගන්නව වෙනුවට රූපේ දකින්නකොටම මගේ හිත පිටපැන්නා කියන මේකෙන් තමයි පිටපැන්නේ මේක අබිරමණය කරන්න හොඳ නෑ කියලා දන්නවනේ ඒක භාවනා අරමුණක් වෙනවා. නාගසමාල ස්වාමීන් වහන්සේ පින්නපාතේ යනකොට ඉර නැග්ගෙන එන වෙලාවේ අභිරූපිකාවක් හුඳට බීලා සංගීත වහඬ වයමින් නටමින් වේදිකාවක නර්තනයක් කරනවා. බොහොම සුරූපී. ඉතින් මිනිස්සු කට ඇරගෙන බලා ඉන්නවා රස්සාවට යන්නේ නැතුව. නිකන් හම්බෙන සෝවනේ. මේ ආමුර බලාගෙනට දෙනවා මේ පරට්ටි නිසා කී දහහක් අපාය යනවද කියලා. මේ අටවලා තියෙන මර උගුල නිසා කී දාහක අපාය යන දිනට ඒ නිසා හිතගෙනම රහත් වෙනවා අබිරමණීය නොකිරීම නිසා. ස්ත්‍රියව දැකලා අබිරමණය කරනවා කියන එක තමයි පුරුෂයාගේ ගතිය. ඒ නිසා බලන්නවත් එපයි කියලා තියෙන්නේ එවැනි හොල්මන්. නමුත් ඒක අබිරමණය නොකරනද මොන තරම් ඥානයක් මොන තරම් සූදානම් ශරීරයක් මොන තරම් සතියක් තියෙන්න ඕනද ඒ ශාන්තේ රහත්ුනේ මහා මගදී. ඒක නරක දෙයක් තමයි. නමුත් මේ ශාන්තිය නරකක් උනේ නැහැ. මොකද ඒ ශාන්තිය සූදානම් ශරීරයට ගියා එනකොටම හිත වැඩ කරන හැටි දන්නවා. එනිසා මේ දකින්න වෙලාවේදී ඔය කියන අපි ආර්ය පරිේශණේ තේරුම් කරගන්න පුළුවන් නම් විරත් චිත්තෝ වේදිතිය. එතකොට ඒකෙන් අහකට ගන්නෙත් නැහැ. අබිරම්මණිය නොකරන හිතකින් ඒක දිහා බලනවා. එතකොට ඒකේ විස කැපෙනවා. අබිරමණය කෙරුවොත් කරමින් ගියොත් තමයි අපේ නාස්රණ වැඩිලා අපි හැකිල්ලට අහුවෙන්නේ. අබිරමණය නොකරන ඉතින් ඒක දිහා බලනවට ඒකවත් කැමති නැහැ. ඒකට ඕනේ අපිව මත් කරගෙන අබිරමණයට දාගන්න. අබිරමණයට නොකර කරන්න ගියොත් තණ්හාරති රංගා තුන්දෙනා ඇවිල්ලා මේ හෙට බුදු වෙන්න ඉන්නවයි කියන මේ බුදුරජාන් වහන්සේ වට්ටන්න ගිය මාරයෙන් එවලු මොකද තාත්තා ආපහු ආවේ අප්සෙට් ගහලා කියලා. ඒකලු හරියන්නේ නෑ මේ බබ පුද්ගලයා කොහොමද දැන් බුදු වෙන්න හදන්නේ. මගේ ජීවිතේ වැරදිලා නෑ මේ කියලා කිව්වට අයියෝ සිම්පල් දෙන්නක වැඩක් කියලා මේ තුන් දෙනා ගියා. ගිහිල්ලා තන්නා රංගන්නා රති වයන්නා කවුදෝ ගී ගයතෙයි තෙතෙයි තෙයි කියලා ඉතින් පටන් ගන්නකොට බුදුරජාණන් මොකද්ද කෙරුවේ? ඇහැක් කරලා බැලුවේ නෑ. අරුංගේ රෙදි ගැලවිලා වැටෙනවනේ. බැලුවොත් නේ අපි මේ සංගීතයට එක තෑග්ගක් ගත්තේ, නැටුමට එක තෑග්ගක් ගත්තේ, වැයුමට එක තෑග්ගක් ගත්තේ. ඒවනේ ඔයගොල්ලෝ ගෙදර ගියාම කරන්නේ. බලන්නේ නැතුව හිටපුවාම ඉවරයි. ඉතින් ඕක මම ඉස්කෝලේ ඉස්කෝලේ <laughs> යන කාලේ කොල්ලෙක් මට කිව්වා. මම ගිහිල්ලා අම්මට කිව්වා. මෙහෙමයි කතාව. මේක රූකඩ නැටවිල්ල. රූකඩ නැටල ඉනකොට කට්ටිය ගල් ගහනවලු හෝ ගාලා මේ රූකඩ දර්ශනය කරගන්න දෙන්නේ නැතිලු. බලනකොට බුදුරජාන් වහන්සේ මේ තිවුර කොන අල්ලගෙන නටනවලු තණ්හා කියලා ගහකොළ මෙහෙම කරගෙන ඉන්නවලු. රාගා එහෙම දැන් බුදුහාමුදුරගේ රූපේ රූකඩේකට ගිහිල්ලා රූකඩේ බුදුහාමුදුර වගේ නටනවලු. ඉතින් බලන්න යන මිනිස්සුන්ට අප්සෙට් නේ දැන්. මහන්ට උඩ ඉන්න එක බීලා. ඌට රූකඩ දෙක මාරු වෙලා. අම්මා ඉල්ලපතෙක් ගැහුවේ නැති එක විතරයි මම තොපි ඉස්කෝලේ ගිහිල්ලා ඌව තමයි ඉගෙනන්නේ පව් සිද්ධ වෙනවා ඌව කියනකොට පව් සිද්ධ වෙනවා ඔය රූකට නටන එකට ඕ ගාණක් නැහැ නේ. ඌට පින් සිද්ධ වෙන කතාවක් නැහැ නේ. ඌට හොඳට බීලා උඩ එන එක නටනවා. ඉතින් තණ්හාගේ රූපේ ඉඳලා ගාමුල බුදුරජාණන් වහන්සේ සිරුරකොන අල්ලගෙන හිතා ගන්න පුළුවන් නේ. ඉතින් ඒකෝට මේ රූකට කෝකෙතත් ගල් ගන්න. අපිටත් උම වයර් මාරු වෙන වෙලාවල් එනවා. නටන නැතිල රූකඩේ මාරු වෙන වෙලාවල් එනවා. ඉතින් කෙසේ නමුත් මේ තුන් දිනාටමත් බැරි වුණේ මොකද බුදුරජාන්සේ අබිරමණය නොකරපු නිසා. අන්නේ ඒක මානවයිති වාසිකම කියලා කියලා දුන්නොත් මොකද්ද වෙන්නේ? ඔය කවුරු මොන දහංගට දැම්මත් ඔය මොන අබිරංගන රඟාගෙන ආවත් අබිරමණය නොකර සිටීමේ හැකියාව තමයි අපිට මානවයක් වශයෙන් වෙන තිරසනෙකුට නැති සහජයට අහු වෙන්නේ නැති සහජ ගතිය කියලා කියන්නේ ආරෙන් එන ගතියක් අපිට නැහැ. එහෙම ස්ථාවර එකක් මනුස්සයට නැහැ. ඒ නිසා කොයි දේ ආවත් අබිරමණය නොකර සිටීමේ හැකියාව තමයි සෛ ස්වෛරී භාවය කියලා කියන්නේ. ඒක තමයි අභිජ්ජා දෝමනස දැන් තත්වේ. ඒක අපි උපත්තියම අපිට තියෙන එක. අපි මේක උඩට ගෑනුකම දාගෙන මේක උඩට පිරිමිකම දාගෙන මේකේ උඩ උපාදි පටලවාගෙන මේක උඩට අන්තට්ටු දාගෙන මගේ අභිරුචිය මෙහෙමයි ඔයාගේ අභිරුචිය මෙහෙමයි කියලා මේ බෙදා ගන්න ගතිය මේ ශිෂ්ටාචාරයේ කියන ධර්මයේ නිසා අධර්මයේ නිසා ඇත්තටම අපිට පටවන ලද කටුවටුන්නා. ඒ ඔක්කොම පිටින් දාපු දේවල්. අපිට මේ රුචි අරුචිකම් එන්නේ අපි ඇඳගත්ත රූපේ හැටියට තමයි. බුදුජානකේ සඳහන් කරලා තියෙනවා ස්ත්‍රියාවක් නම් ඒ ස්ත්‍රී ආකල්ප, ස්ත්‍රී ඇඳුම්, ස්ත්‍රී කතාව, ස්ත්‍රී ආභරණ ඔක්කොම යා බුද්ධම විදිහට ආස කරනවා නම් වැඩසට ඒ කියන්නේ තරම් පුරුෂයෙකුට කැමති කියන එකයි. පුරුෂේ පුරුෂ ලක්ෂණ පෙන්වන්න හදනවා නම් පුරුෂ කටහන, පුරුෂ ඇඳුම්, පුරුෂ ආකල්ප, පුරුෂ කෘත්‍ය ඒව ඔක්කොම ඒ කියන්නේ ස්ත්‍රියව පතනවා කියන එක. ඉතින් මේ දෙන්නගේ සංසර්ගෙමු සැප උපදිනවා නම් මේ කට්ටිය කවදා මේ ගෑනු ගෑනු ගතියත් පිරිමි පිරිමි ගතියත් අතාරීද? ගෑණි වෙච්ච ගමන් පිරිමියා රුචියක් වෙනවා. අරුචියක් වෙනවා. පිරිමියෙකුට ගෑණිය ඉතින් මේ දෙක අනිවාර්ය කරලානේ අපි ශිෂ්ට සමාජයේ මුන්නාන්සේගේ එහාට යනවා. උද්‍යප්ප ඥාණයෙන් එහාට ගියාට පස්සේ කොයි මිනිස්සයාටත් කොයි එකත් එකයි. ඉතින් එතකොට වෙන්නේ රුචි අරුචිකන් දෙක නැති වෙලා ඒ රූපේ දිහා බලනවා අබිරමණය නොකර. අන්න ඒ දර්ශනය ඊශ්වරයාගේ තුන්වෙනි ඇහ වගේ. පුච්චන්න පුළුවන් ඕන එක. අපි අබිරමණය කරලා ගියොත් අපි දාස වෙනවා. අබිරමණය නොකර බැලුවොත් ඒ ඒ රූපේ දාස වෙනවා. ඉතින් අන්න ඒකයි මේ තපසේ අන්තිම කෙලවර. පවතින දේ නෙවෙයි. පවතින්න පුළුවන් ඕනේ දෙයක්. අභිරමණය කරනවද නැද්ද කියන එක තමයි මේ මනාපමනාප දෙක නැතුව බලනවද නැත්නම් මනාපමනාප දෙක ඇතුව බලනවද කියන එක තමයි මේ තපසේ අන්තිම කෙලවරට යන්නේ. එතකොට එයාට ආතතියක් එන්නේ නැහැ. කවුරු ඇවිල්ලා මොන රංගනේ රැගුවත් එකටවත් ඡන්ද දෙන්න යන්නෙත් නැහැ තරහ වෙන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා මේ මානුකි පුත්‍ර සාංශ කියන විරත් චිත්තෝ වේදීති තංච නාජ්ජෝස තිටති අනේ මන් දැකපු රූපේ මම දැකපු දර්ශන කියලා ඒකට රිංග ගන්න යන්නේ නැහැ. දැක්ක තමයි හොල්මනක් තමයි මේක මර උගුලක්. ඒ නිසා මම පරිස්සම්. මම පරිස්සම් කියලා ඕන කෙනෙක් තෑගි දුන්නා වයි ඕන කෙනෙක් චෝදනා කරපුවා වයි මට බැරිද නොදැක්කා වගේ ඉඳ මට බැරිද නැහැ වුණා වගේ ඉඳ මට බැරිද නොදැනුණා වගේ ඉඳ මට බැරිද මලමිනියක් වගේ ඉඳ අපිට පේන එක නෝන්ජල්කමක් කියලා. මාළුක පුත්‍රයන් සඳහන් කරලා තියෙනවා නසෝ රාජ්‍යතු රූපේතු රූපන් දිස්වා පතිස්සතු රූපේ දකින්නට අබිරමණය කරන්නේ සීය පිටව ගන්න ඕන පුතෝ උඹේ ට්‍රක් එක මාරු වෙලා ඕන පුතෝ උඹ කෝච්චිය පිට පැනලා පීලි වෙනලා විරත් චිත්තෝ වේදී අප කලබල වෙන්නේ නැහැ ඒක දිහා හොඳට බලන් ඉන්නවා දැන් ඉස්සර වගේ අර අබිරමණ හිතකින් නෙවෙයි ඒක රිංග ගන්නෙත් නැහැ මේ අජෝසනය අභිවදනය මේ බව හිතේ ස්වභාවයෙන්ම තියෙන එකක් අපි හොඳ දෙයක් දැකපුවම ඒක නොකිය ඉන්න බෑ. අපි වදති අජ්ජෝ සායතිත්‍ත්‍ති අභිරංජති. ඉති මේකෙන් තමයි මාරේ අපිට කොක්ක දාන්නේ. අපිට පුළුවන් ඒක දිහා බලලා කතා නොකර ඉන්න. අපි අභිරංජනය කරන්නේ නැතුව අපි වදනය කරන්නේ නැතුව ඉන්න පුළුවන්. ඒකට මිනිස්සු කියන්නේ බීරියලිය වගේ මේ මනුස්සයා මොනවා කිව්වත් ගණන් ගන්න නැහැ කියලා අපිට දොස් කියනවා. කියන්නේ තාහිත්‍ය හිතක් නැහැ කියලා රස අඳුරන්නේ නැහැ කියලා ගොරකයයි කියලා සමාජශීලී නෑයි කියලා. නැත්නම් ඒ හරහා අපිට කොක්ක වැටෙනවා නම් මාරපාෂේ වැටෙනවා නම් උඩින් නූල් කොච්චර ආවත් බොබින් එකෙන් කොක්ක වැටෙන්නේ නැත්නම් මැස්ම වැටෙන්නේ නෑ. ඒ නිසා ඒ අභිරමණය කරන්නේ නැතුව ඒක දිහා බලන්න පුළුවන් ගතියක් තියෙනවා. අපි හිතනවා නෑ ඒක නොබල සිටීමෙන් තමයි මේ ඉන්ද්‍රිය සංවරය නෑ. අභිරමණයකින් නොයුත්ව මේක බැලීමේ කලාවක් තියෙනවා. ඒක කිසිම තැනක උගන්වන්නේ නැහැ. ඒක තමන්ගේ මානව අයිතිවාසිකම කියලා දැනගන්න. ඒ දේ අභිරමණය කිරීමම හෝ නොකිරීමම නෙවෙයි අභිරමණය යුක්තව ඒක දිහා බලා ගන්න පුළුවන්. බලන්න පුළුවන්. මේක තපස කිව්වොත් තපසේ අන්තිම කෙලවර කිව්වොත් විරත් චිත්තෝ වේදි තංච නාජ්ජෝස චිත්තති. එතකොට මේ මාළික පුත්‍ර සාන්තේ ලස්සන වාක්‍යයක් හේතු කරනවා. පස්සතෝ ചാපි රූපං සේවතෝ ചാපි වේදනං. යා රූපිකුත් දැකලා තියෙනවා. ඒක සේවනය කරලක් තියෙනවා. නමුත් කෙලස් උපදින්නේ නැහැ. කීයති නොපචියති. ආ දැනගන්නවා මේක නොදැන ගියා නම් මේ කෙලස් උපදින තැනක්. මං අද දැක්ක දැක්කේ මර උගලක් විදියට. නොබල හිටියෙත් නැහැ. රූපයක් දැක්කා වේදනාවත් සේවනය කරා කීයති නොපචියති. ඒවං සෝචරති සතෝ. අන්න එහෙමයි මේ ශික්ෂණය කරන කෙනා සතිචරණය කරන්නේ. රූප නොබල සිටීමෙන් නෙවෙයි. දකින්නකොටම මේකට ඇදලා ගියේ මේකට තියෙන දැඩි ලෝභය සහ ద్వේෂය කියන කොකු දෙකෙන් මම මේක දැකලා ඒක අබිරමණය කර සිටීමේ හැකියාව තමයි බුදුන් කියන්නේ. අබිරමණය නොකර සිටීමේ හැකියාව තමයි ධර්මයේ කියන්නේ. අබිරමණය නොකර සිටීමේ හැකියාව තමයි සංඝයා කියන්නේ. අබිරමණය නොකර සිටීමේ හැකියාව තමයි සීල කියන්නේ. අබිරමණය නොකර හිටියානම් ඒ ආ නූල උඩින් ආවට පල්ලෙන් කොක්ක වැටෙන්නේ නැත්නම් අපිට තේරෙනවා ඔය සිමෙන්ති කොටේ තියෙනවා ඒක තැනක් නූලයක් අල්ලපන් සුස් ගාලා ගලවලා යනවා. ගෑනු කට්ටිය පැය ගණන් ඒතරා රේන්ද ගොතනවනේ. ඒක කොනක් තියෙන ඇද්දොත් ඔක්කොම සුස් ගාලා ගලවලා යනවා. දන්නවද මේකක් තියෙනවා කියන්නේ? රේන්ද ගොතනකොට ඒක කොනක් තියෙන ඒක ඇදපම ඔක්කොම ඇදලා යනවා. ඉතින් ඒ කොන අල්ලගෙන හිටියත් ඇද්දේ නැතත් ගැලවුණා වගේ නේද ඒකට? රේන්දයක් නැහැ එතන. රේන්දේ තියෙනවා. හැබැයි රේන්දේ නැහැ. මොකද උන් අල්ලගෙන ඉන්නේ හරියටම නිලෙන්. ඇද්දොත් ඉවරයි. ඇද්දේ නැත්තම් රේන්දේ. ඇද්දොත් රේන්දේ නැහැ. ඉතින් කියනවා රේන්ද ගොතන්න දැනගත්තට මයිලඟ මං කොන අල්ලලා තියෙන්නේ. වළංකාරයා සුමානක වැඩ. පොලු කාර්යයට වරුවයි. නෙලන එකයි තියෙන්නේ කෙල්ලවරක ඉඳලා ඌ මොන ශිල්ප දාලා වළං හැදුවත් පොල්ලක් අතර ගත්තාම යාර පොඩි ආමතු ලස්සන කවියක් එකට ලියලා තියෙනවා මට ඒක මතක් වෙන්නේ නැහැ ඒ නිසා වෙලක් ගිහලා තියෙන නිසා මම මෙතන නතර කරනවා. ඒ නිසා අන්න එතනදී අල්ලගෙන තමන්ගේ මානවයිති වාසිකමයි සතිචරණයයි අල්ලා ඇල්ලුවාට මැදි ගොයියෝ. ඒක එහෙම්ම ලියන්න ඕනේ. මේ මාළුක්‍ය පුත්‍ර සාංශෝගේ ලියපු දවසේ තේරෙයි නිවන් නොදැක්කට අපි හරියට රේන්දේ කොන අල්ලගෙන ඉන්නා වගේ ඕන වෙලක ස්ටුස් කාලා ගලවලා දාන්න පුළුවන්. ඒක අපෙන් හොරකම් කරන්න කෙනෙකුත් නැහැ, කොපි කරන්න කෙනෙකුත් නැහැ. ඒ නිසා අපි මෙතෙක්කල් තනවා වඩාගත්තේ ශක්ති අන්නේ වගේ වයර් මාරු වෙන තැන, රේල් පීල්ල පයින් තැන, channel මාරු වෙන තැන අල්ලා ගැනීම සඳහා හේතුවක් වාසනාවක් වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව නතර කරනවා ශිරු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා